මුලපටන් පිළිවෙලින් විස්තර විවරණය කරන මේ වැඩසටහනේ හතරවෙනි දේශනය දවසේ විශුද්ධි මාර්ගයේ සීල නිර්දේශය අපි සාකච්ඡා කරගෙන යන්නේ අපි ගිය සතියේ විශුද්ධි මාර්ගයේ සීල නිර්දේශය සාකච්ඡා කරන ආරම්භ කරන්න තියදුනා ඒ අනුව සීලය පිළිබඳව කිං සීලං කේනත් එහෙන සීලං කාණස්ස ලක්කන රස පච්චපට්ඨාන පදත්තහනයන් යනාදි වශයෙන් අපි කරුණාකාරණා සමුදායක් මේ සති සාකච්ඡා කරන්න යෙදුණා. ඒ ප්‍රශ්න කිහිපයේ කතිවිදං චේතං සීලං කියන ප්‍රශ්නේ ගාව තමයි අද අපි ඉන්නේ. කිමාන සංසං සීලං කියන ප්‍රශ්නේ සාකච්ඡා කරලා ඉවර වෙලා කිමාන සංසං සීලං කියන එකෙන් අනතුරුව කතිවිදං චේතං සීලං කියන ප්‍රශ්නේ තමයි අපි ඉන්නේ. ඒ අනුව විසුද්ධි මාර්ගයේ මේ pāli ග්‍රන්ථය පරිශීලනය කරන කෙනෙක් ඉන්නවා නම් මේ pāli ග්‍රන්ථයේ 8 වෙනි පිටුවේ තමයි අපි සාකච්ඡා කරන්නේ කතිවිදං චේතං සීලං කියන තැන ඉඳලා තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව සීලය කී වැදෑරුම්ද කියන කාරණය තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. ඉතින් මේ වැඩසටහන අද දවසේ ආරම්භ කරන්න මත්තෙන් අපට වැඩසටහන පිළිබඳව යොමු වුණු අදහස් කිහිපයක් අනුව ඉතින් ඇතම් කෙනෙක් අදහස් දක්වලා තිබුණා pāli පද අපි දක්වලා තියෙන pāli පදවල යම් කිසි විදිහකට සිංහල අර්ථයක් සරල සිංහල අර්ථයක් වූ දක්වන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා. ඉතින් ඒකත් අපි සලකලා බලනවා. ඒ අනුව අපි අපේ අපි දක්වන තීරයේ දිස්වන කොටසේ අපි හැකි ආකාරයට මේ සිංහල පදත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊට අමතරව තවත් අදහසක් ඇවිල්ලා තිබුණා මේක අලුත්ම කොටසක් නිසා අපි එක්තරා විදිහකට පාලි ග්‍රන්ථයක් අධ්‍යයනය කරන නිසා ආධුනික අයට පහසු වෙන්න තව ටිකක් එක දවසකට පැය එකමාරක ප්‍රමාණයක් සාකච්ඡා කරාම ටිකක් වැඩි. ඒ නිසා අපි පැයක පමණ ප්‍රමාණයක් සාකච්ඡා කරලා අපි පැහැදිලි කිරීම කරලා පැය භාගයක් ප්‍රශ්න උත්තර සඳහා යොමු කරමු කියන අදහසක් ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් ඒ අදහසත් ඉතාමත්ම හොඳ අදහසක් සමහර වෙලාවට ආධුනික කෙනෙකුට මේ වැඩසටහන බලද්දී සමහර වෙලාවට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් නිසා අපි ඒකත් මෙතනදී සලකනවා. ඒ වගේම මේ මොහොතේදී අද අපේ වැඩසටහන අපි පටිගත කරනකොට දැන් අපිත් එක්ක මෙතන ඉන්නවා අපි තව පින්වතෙක් පසින්දු. ඉතින් ඒ නිසා අද පහසුයි මට පසින්දුත් එක්ක එකතු වෙලා මේ පොත සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් 8 වෙනි පිටුව අපි සාකච්ඡා කරන්නේ. ඒ නිසා විසුද්ධි මාර්ගයේ pāli ග්‍රන්ථයේ හේවා විතරණ මුද්‍රණය අටවෙනි පිටුවේ ඉදානි යං උත්තං කතිවිදං චේතං සීලන්ති කියන තැනින් තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වැඩසටහන සමග එකතු වෙන පින්නතුන්ට මේ මොහොතේදී එකතු වෙන අයටත් අපි ආරාධනය කරනවා Taman ළඟ ඒ ග්‍රන්ථය පරිශීලනය කරන්න තියෙනවා මේ මොහොතේදී අටවෙනි පිටුවේ කතිවිදං චේතං සීලං කියන තැන ඉඳලා සීල නිදේශය අද සීල සීලය කුමන ආකාරයෙන්ද වර්ග කරන්නේ කියන එක තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වර්ග කිරීම මේ විස්තර විවරණය කිරීම අතිශය සියුම් ඉතා විශාල විස්තර කිරීමක් මේ ග්‍රන්ථි පුරාවටම තියෙනවා. අපිට අර්ථකථාචාර්යන් වහන්සේ නමක් කොයිතරම් ප්‍රඥාවන්තද කියන කාරණය ඉතාමත්ම හොඳින් අපිට ප්‍රකට වෙන තැනක් තමයි මේ අර්ථකතාවන් පරිශීලනය කරද්දී උන්වහන්සේලාට මේ එක කරුණක් කොයිතරම් දුරට විස්තර විවරණය කරන්න පුළුවන්ද කියන එක අපිට ඉතාමත් හොඳට ප්‍රකට වෙනවා මේ විසුද්ධි මාර්ගයේ ආදී අර්ථ කතා පරිශීලනය කරද්දී. සීලය කියන මාත්‍රිකාව අරගත්තහම මේ සීලය කියන මාත්‍රිකාව කොයිතරම් දුරට උන්වහන්සේලා විස්තර කරනවද කියන එක අපිට මේ විස්තරය දිහා බලද්දී ප්‍රකට වෙන දෙයක්. ඒ නිසා මේ ග්‍රන්ථය අපි ආදුනිකය විදිහට හදාරනකොට අපි තාමත්ම මෛත්‍රියෙන් යුතුව මතක් කරන්නේ සමහර වෙලාවට Tamanට හිතෙන්න පුළුවන් මේ පිළිබඳව මේ තරම් ගැඹුරු විස්තරයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහෙනේ අපේ සීලය කියලා කිව්වහම සීලය කොයි විදිහටද රකින්නේ කියලා දැනගත්තාම ඇතිනේ කියලා වාගේ මේ වාගේ අදහසක් කෙනෙකුට ඇති වෙන්න බැරි කමක් නැහැ. ඒ නිසා අපි ඒ අදහස් වලටත් එක්ක අපි මේ ලබා දෙන පිළිතුර අපි මේ පැහැදිලි කරන පැහැදිලි කිරීම පැහැදිලි කරන්නේ අපේ අර්ථකථාගත තොරතුරු. ඉතින් මේ අර්ථකථාවක් අපි පරිශීලනය කරනකොට ඒ අර්ථකථාව කර්තකථාචාර්යන් වහන්සේ නමක් කොයිතරම් සියුම්ව මේක පැහැදිලි කරලා තියෙනවද කියන එක තමයි අපිට මෙතන තේරෙන්නේ. සාරත් දීපණී විමති විනෝදිනී ආදී විනය ටීකාචාර්යන් වහන්සේලා සඳහන් කරනවා තත්ත තත් භගවතා පවතිතා එව පවතිතා පකින්නක දේශනා දේශනායෙහි අපකතා කියනවා. භාග්‍යතුන් වහන්සේ ඒ ඒ තැනදී දේශනා කරන්න තිබුණු ප්‍රකීර්ණක ධර්මදේශනාව තමයි මේ අර්ථ කතාව කියලා කියන්නේ කියලා. ඒතර ප්‍රකීර්ණක ධර්මදේශනාව කියලා කියන්නේ අපිට ධම්මසංගණී අර්ථ කතාවේ සඳහන් කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාව කොයිතරම් ආශ්චර්යමත්ද කියලා කියනවනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මදේශනාවේ තියෙන විශේෂ ලක්ෂණයක් පැහැදිලි කරනවා උන්වහන්සේ දහවල් අනුමෝදනා ධර්මදේශනාවෙන් පසුව දහවල් දාණයෙන් පසුව කරන අනුමෝදනා ධර්මදේශනාව වාය ගත්තොත් මේක දීඝනිකායේ මජ්ක්‍ධිම නිකායේ තරම් දීර්ඝ ධර්මදේශනාවක් කරනවා කියලා කියනවා. ඒතර මේ තරම් දීර්ඝ ධර්මදේශනාවක් කරනකොට අපිට අද ත්‍රිපිටකයේ පෙළ දේශනාව තුල තියෙන්නේ ඊ타මත්ම කුඩා ධර්ම කොටසක් තමයි කුඩා කුඩා ඊතා සාරාංශයක් තමයි තියෙන්නේ. ඒතර මේ සාරාංශයේ භාග්‍යතුන් වහන්සේ ඊතා දීර්ඝව විස්තර විවරණයක් කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ සාරාංශගත ධර්මදේශනාව ඉතා දීර්ඝව විස්තර කරද්දී උන්වහන්සේ පාවිච්චි කරපු ඒ විශ්ලේෂණ ක්‍රමය තමයි භාග්‍යතුන් වහන්සේගෙන් සමීපචාරී මහරහතන් වහන්සේලාට සාරිපුත්ත ආදී මහරහතන් වහන්සේලාට ඇවිල්ලා උන්වහන්සේලා උන්වහන්සේලාගෙන් පැවතෙන මේ අර්ථකථාචාරයන් වහන්සේලාට ඒ කියන්නේ පළවෙනි ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ ආදී මහරහතන් වහන්සේලා මේ අර්ථ කතාව කියලා සංග්‍රහ කරපු දේ තමයි අද අපිට අර්ථ කතාව විදිහට ලැබිලා තියෙන්නේ. ඒතර මේක බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ තමයි දැන් මේ අපි පරිශීලනය කරන විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ලියපු පොතක් වුණාට මේක බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේගේ රචනාවක් නෙමෙයි හුදු මේක මහා විහාරයේ තුල මිහිඳු මහරහතන් වහන්සේ රැගෙන ඇවිල්ලා තිබුණු අර්ථකථා සමුදාය තමයි පරිශීලනය කරලා ඒ අර්ථකථා සමුදායේ තියෙන සාරය තමයි උන්වහන්සේ මේ විසුද්ධි මාර්ගයට දාලා තියෙන්නේ. ඉතින් මේ නිසා විසුද්ධි මාර්ගය පරිශීලනය කරනකොට අපිට මේ අර්ථකතාවක සාරය කොයිතරම් දුරට කොයිතරම් දුරට විහිදලා තිබුණද කියන කාරණේ අපිට පැහැදිලි වෙනවා විසුද්ධි මාර්ගය තුලින්. ඒ නිසා ඒ තුලින් අපිට හෙළි වෙන්නේ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ එක ධර්මකාරණයක් කොයිතරම් විස්තර විවරණය කරාද කියන එක. ඒ විස්තර විවරණය කිරීමේ බලාපොරොත්තු වෙන කිසිම දෙයක් නෙමෙයි මේ ධර්මදේශනාව අවසානයේ බුදුරජාන් වහන්සේගේ ධර්මදේශනාව අවසානයේ නොඑක් නොඑක් දෙනා මගඵල නිවන් සාක්ෂාත් කරනවා. ඒතර හේතු සම්පත් තියෙන සත්වයන් මගඵල නිවන් සාක්ෂාත් කරන්න හැකි වෙන ආකාරයට භාග්‍යතුන් වහන්සේ මේ ධර්මදේශනාව සිදු කරන්නේ. ඉතින් ඒ නිසා මේ මගඵල නිවන් සාක්ෂාත් කරන ධර්මදේශනාවක තියෙන්න ඕනේ විස්තර විවරණේ තමයි භාග්‍යතුන් වහන්සේගේ මේ ප්‍රකීර්ණක ධර්මදේශනාව තුළින් උකහාගෙන අර්ථ කතාව තුළ ගැබ් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඊතා සුළු කොටසක් ගත්තාම සීලය කියන සුළු කොටස ගත්තාම ඒ සීලය නොඑක් ආකාරයෙන් විස්තර විවරණය කරන්නේ විග්‍රහ කරන්නේ අන්න ඒ කාරණේ නිසා. ඒ වෙනුව අපි අද කතිවිදං චේතං සීලං කියන කොටසට අපි ගියෝතින් කතිවිදං චේතං සීලං කියන කොටසට අපි ගියොත් මේ කතිවිදං චේතං සීලං කියන කොටසේ භාග්‍යතුන් වහන්සේ බුදුගෝසාචාර්යයන් වහන්සේ කරන විස්තර විවරණය මෙතනදී අපට සඳහන් කරනවා ඉදානි යං උත්තං කතිවිදං චේතං සීලಂತಿ දැන් කතිවිදං චේතං සීලං යනුවෙන් යමක් කියන ලද්දේද తත්‍රේදං විස්සජ්ජනං මේ එහි විසඳීමයි කියලයි බුදුගෝසාචාර්යන් වහන්සේ මේක ආරම්භ කරන්නේ. ඒ අනුව කතිවිදං චේතං සීලං කියලා කිව්වහම සීලේ කී වැදෑරුම්ද කියන එක අපිට නොඑක ආකාරයෙන් පැහැදිලි කරනවා. ඒත් සීලේ බෙදීම් ටික තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. අපිට කියනවා සබ්බමේවතාව ඉදං සීලං අත්තනෝ සීලන ලක්ෂණේන ඒක විදං. මේ සීලය කියලා කියන එක මේ සියල්ලම ස්වකීය සීලන ලක්ෂණයෙන් එක්වදෑරුම් කියලා කියනවා. ඒ අනුව මේක බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ මේ සීලය කියන එක අපිට බෙදලා පෙන්නනවා. එක්වදෑරුම් සීලයක් තියෙනවා. දෙවදෑරුම් සීලයක් තියෙනවා. තෙවදෑරුම් සීලයක් තියෙනවා. සතරවදෑරුම් සීලයක් තියෙන යනාදි වශයෙන් මේ සීලය අපිට බෙදලා දක්වනවා. ඒ වෙනවා අපිට කියනවා ඉදන් සීලං අත්තනෝ සීලන ලක්ෂණේන ඒක විදං. Tamanගේ සීලන ලක්ෂණයෙන් මේ සීලය කියන එක එක්වැදෑරුම්. ඊට පස්සේ කියනවා දෙවැදෑරුම් සීලයක් නොඑක ආකාරයෙන් පැහැදිලි කරනවා. චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් දුවිදං. චාරිත්‍ර සීලය වාරිත්‍ර සීලය කියලා මේ සීලය දෙවැදෑරුම් කියලා කියනවා. තතහා ඒ වාගේම ආභිසමාචාරික ආදි බ්‍රහ්මචරියක වශයෙන් ආදි සමාචාරික සීලය ආදි බ්‍රහ්මචර්යයක සීලය කියලා මේ සීලය කොටස් දෙකක් දෙකකට බෙදන්න පුළුවන් කියලා කියන එකයි තතහ කියලා කියවේ අර මුලින් කියපු දුවිදං කියන පදය මේ ඊළඟ தත්ත්වයට තනටත් අරගන්න ඕනේ කියලායි කියවේ. ඒ අනුව චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් මේ සීලයේ දෙවැදෑරුම් ඒ වගේම ආභිසමාචාරික ආදි බ්‍රහ්මචර්යයක වශයෙන් මේ සීලයේ දෙවැදෑරුම්. විරති අවිරති වශයෙන් මේ සීලය තවත් දෙවැදෑරුම් විදිහට බෙදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා විරති සීල අවිරති සීල වශයෙන්. දැන් තුන්වෙනි කොටස විරති සීල අවිරති සීල වශයෙන් මේ කොටස් දෙකකට බෙදන්න පුළුවන් සීලය. නිශ්චිත අනිශ්චිත වශයෙන් නිශ්චිතානිශ්චිත කියලා මේ pāli පොතේ මේක සම්දි කරලා තියෙන්නේ. නිශ්චිතානිශ්චිත කියන්නේ නිශ්චිත අනිශ්චිත කියන්නේ. ඒ අනුව නිශ්චිත සීලය අනිශ්චිත සීලය කියලා අපිට සීලය දෙවැදෑරුම් කරන්න පුළුවන්. කාලපරියන්ත ආපාන කෝටික වශයෙන්. ඒ වගේම සීලය තවත් කොටස් දෙකකට බෙදන්න පුළුවන් කාලපරියන්ත සීලය ආපාන කෝටික සීලය කියලා. සපරියන්ත අපරියන්ත වශයෙන්. සපරියන්තාපරියන්ත කියලා කියන්නේ සංදි කරලා සපරියන්ත අපරියන්ත වශයෙන් මේ සීලය දෙවදරුම් කියලා කියනවා. ලෝකීය ලෝකුත්තර වශයෙන්ච ලෝකීය සීලය එහෙම නැත්නම් ලෞකික සීලය ලෝකෝත්තර සීලය කියලත් සීලය දෙවදෑරුම් කියලා කියනවා. ඒ අනුව දෙවදෑරුම් සීලය අපිට දක්වනවා ආකාර හතකට. ආකාර හතකට සීලේ වර්ග කරන්න පුළුවන් කියනවා කොටස් දෙකේ දෙකේ කොටස් හතකට. චාරිත්‍ර සීල වාරිත්‍ර සීල කියලා, ආභිසමාචාරික ආදිබ්‍රහ්මචාරික සීලය කියලා, විරති සීල අවිරති සීල කියලා, නිශ්චිත සීල අනිශ්චිත සීල කියලා, කාලපරියන්ත සීල ආපානකෝටික සීල කියලා, සපරියන්ත සීල අපරියන්ත සීල කියලා ලෞකික සීල, ලෝකෝත්තර සීල කියලා මේ සීලය දෙවැදෑරුම් කියලා බෙදන්න පුළුවන් කියලා අපිට කියනවා. ඒ වගේම ඊළඟට දක්වන මේ සීලය තෙවැදෑරුම් වන ආකාරයන්. කොහොමද සීලේ තෙවැදෑරුම් වෙන්නේ? අපිට කියනවා ත්‍විදං තෙවැදෑරුම් වෙනවලු සීලේ කොහොමද? හීන මජ්ජිම ප්‍රනීත වශයෙන්. සීලේ කොටස් තුනකට බෙදන්න පුළුවන්. හීන සීල, මජ්ජිම සීල, ප්‍රනීත සීල කියලා කොටස් තුනකට බෙදන්න පුළුවන් කියන්නේ. ඒ වගේම තමයි තතහා අත්තාදිපතෙය්‍ය ලෝකාදිපතෙය්‍ය ධම්මාදිපතෙය්‍ය වශයෙන් සීලේ කොටස් තුනකට බෙදන්න පුළුවන් අත්තාදිපතෙය්‍ය සීල ලෝකාදිපතෙය්‍ය සීල ධම්මාදිපතෙය්‍ය සීල කියලා. ඒතර මේ කොටස් පිළිබඳව අපි විස්තර වශයෙන් මේ විශේෂ මාර්ගය අපිට සඳහන් කරන මොකක්ද අත්තාදිපතෙය්‍ය සීලය කියන්නේ මොකද්ද ලෝකාදිපතෙය්‍ය සීලය කියන්නේ මොකද්ද ධම්මාදිපතෙය්‍ය සීලය කියන්නේ විස්තර කරනවා. ඒ නිසා අපි මේ සියලු විස්තර ඉදිරියේ සාකච්ඡා කරනවා. පරාමත්තා පරාමත්ත පටිප්පස්සද්දි වශයෙන්. පරාමත්ත සීල, අපරාමත්ත සීල, පටිප්පස්සද්දි සීල වශයෙන් සීලේ කොටස් තුනකට බෙදන්න පුළුවන් කියලා කියනවා. විසුද්ධ, අවිසුද්ධ, වේමතික වශයෙන්. ඒ වගේම සීලේ තවත් කොටස් තුනකට බෙදන්න පුළුවන්. විසුද්ධ සීල, අවිසුද්ධ සීල, වේමතික සීල වශයෙන්. ඒ වගේම තමයි සේකහාසේක, නේවසේක, නාසේක වශයෙන් ච ශේක සීල, අශේක සීල, නේවසේක, නාසේක සීල වශයෙන් කොටස් වලට බෙදන්න පුළුවන් කියලා කියනවා. ඒ අනුව හතර වැදෑරුම් සීලය අපිට දක්වනවා හීන සීල, මජ්ජිම සීල, පනීත සීල කියලා. අත්තාධිපතේය, ලෝකාධිපතේය, ධම්මාධිපතේය කියලා. පරාමත්ත අපරාමත්ත පටිපස්සද්දි කියලා. විසුද්ධ අවිසුද්ධ වේමතික කියලා. ඒ වගේම සීක අසීක නේවසේක නාසේක කියලා අපිට ආකාර තුනකට බෙදන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම හතර ආකාරයට බෙදෙන හැටි අපිට කියනවා. සීලය හතර ආකාරයට බෙදන්න පුළුවන් චතුබ්බිදං කියලා අපිට කියනවා සතර වැදෑරුම් සීලය මොකද්ද? හාන භාගිය, තිති භාගිය, විශේෂ භාගිය, නිබ්බේද භාගිය වශයෙන්. ඒතර සීලේ කොටස් හතරකට බෙදන්න පුළුවන්. හාන භාගිය සීල, තිති භාගිය සීල, විශේෂ භාගිය සීල, නිබ්බේද භාගිය සීල කියලා. ඒ වගේම තමයි තථා එසේම බික්ඛු බික්ඛුණී අනුපසම්පන්න 17 සීල වශයෙන්. බික්ඛු සීල, බික්ඛුණී සීල, අනුපසම්පන්න සීල, ගෘහස්ත සීල කියලා අපිට බෙදන්න පුළුවන් කියලා කියනවා. තවත් හතර ආකාරයකට බෙදන්න පුළුවන් තවත් සීලේ ආකාර හතරකට බෙදන්න පුළුවන් විදිහක් අපිට කියනවා. ප්‍රකති ආචාර ධම්මතා උබ්බ හේතුක සීල වශයෙන් ප්‍රකෘති සීල ආචාරශීල, ධර්මතාශීල, పూర్ව හේතුක සීල කියලා අපට කොටස් හතරකට බෙදන්න පුළුවන් වෙන ප්‍රකටිශීල, ආචාරශීල, ධම්මතාශීල, පුබ්බ හේතුක සීල කියලා. ඒ වගේම තමයි තවත් ආකාර හතරක් අපිට බෙදන්න පුළුවන් හතරක් කියනවා කොහොමද? පාතිමොක්ක සංවර, ඉන්ද්‍රිය සංවර, ආජීව පාරිශුද්ධි, පච්චය සම්නිශ්චිත කියලා. ඒතර සීලේ කොටස් හතරකට බෙදන්න පුළුවන් කියලා කියනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිසිත සීලය කියලා. ඒතර මේ සීලය හතර වැදෑරුම් විදිහට බෙදන්න පුළුවන් ආකාර ටික. ඒ වගේම තමයි සීලය පස්ස දෑරුම් කරලා බෙදන්න පුළුවන් කියනවා. පංච විදං කොහොමද? පංච විදං කියලා කියනවා සීලේ පස්ස දෑරුම් වෙනවලු. මොනවද පස්ස දෑරුම්? පරියන්ත පාරිශුද්ධ සීලාදි වශයෙන්. ඒක කෙටියෙන් කියන අපිට පරියංක පාරිශුද්ධ ශීලාදී වශයෙන් කොටස් පහකට බෙදන්න පුළුවන් කියලා. උත්තම්පි චේතම් පටිසම්භිදායන් කියලා අපිට දක්වනවා මේ කාරණය මේ පස්සදෑරුම් සීලය පරියන්ත පාරිශුද්ධ ශීලාදී වශයෙන් කියපු පස්සදෑරුම් සීලය පටිසම්භිදා මඟපාලයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පිළිබඳව දක්වන දේශනා පාඩයක් අපට මෙතෙන්ට නිදර්ශන කරලා දක්වනවා විසුද්ධි මාර්ගයේ පංච සීලානි පරියන්ත පාරිශුද්ධ සීලං අපරියන්ත පාරිශුද්ධ සීලං පරිපූර්ණ පාරිශුද්ධ සීලං අපරාමත්ත පාරිශුද්ධ සීලං පටිප්පස්සද්ධි පාරිශුද්ධි සීලං කියලා. එතකොට ඒ අනුව අපිට ශීලයේ හතරවැද ආරම්භ කරලා දක්වන්න පස්වැද ආරම්භ කරලා දක්වන්න පුළුවන් පරියන්ත පාරිශුද්ධ ශීලය අපරියන්ත පාරිශුද්ධ ශීලය පරිපූර්ණ පාරිශුද්ධ ශීලය අපරාමත්ත පාරිශුද්ධ ශීලය සහ පටිප්පස්සද්ධි පාරිශුද්ධ ශීලය කියලා. තතහා පහාන වේරමණී චේතනා සංවරා අවීතික්කම වශයෙන් ඒ වගේම තවත් පස්ව දරුම් කරන්න පුළුවන් ආකාරයක් අපිට දක්වනවා ප්‍රහාන සීල වේරමණී සීල චේතනා සීල සංවර සීල අවීතික්කම සීල වශයෙන්. ඒතර පස්ව දරුම් කරන්න පුළුවන් ආකාර දෙකක් අපිට දැක්වුවා. පළවෙනි එක පරියන්ත පාරිශුද්ධ සීලාදී වශයෙන් ඒ වගේම දෙවෙනි ආකාරය පහාන වේරමණී චේතනා සංවර අවීතික්‍රම වශයෙන් කියලා. මෙන්න මෙහෙම කෙටියෙන් අපිට පළමු වෙන්න සීලය කෙටියෙන් බෙදන්න පුළුවන් ආකාර ටික දක්වලා ඊළඟට මේ එකිනෙක කොටසක් අරගෙන අපිට විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ මේ කොටස් ටික පැහැදිලි කරනවා. අපිට ඊළඟට පටන් ගන්න එකයි නවවෙනි පිටුවේ උඩින්ම පටන් අර ගන්නවා. තත්ත ඒකවිධ කොට්ඨාසේ අත් හෝ උත්තනයනේව වේදි තබ්බෝ. ඒකවිද ශීලය කියලා කියන එක අපිට අලුතෙන් කියන්න දෙයක් නැහැ. ඇයි අත්තනෝ සීලන ලක්ෂණයන ඒකවිදන් කියලා කිව්වේ. සීලන ලක්ෂණය මොකද්ද කියලා කියන එක ශීලයේ පිළිබඳව කානස්ස ලක්ෂණ රස පච්චපට්ඨාන පදර්ථානානී කියපු ප්‍රශ්නෙට උත්තර විදිහට ලක්ෂණ කියන තැනදී ප්‍රකාශ කරා. ඒ නිසා සීලයේ සීලන ලක්ෂණය කියන්නේ මොකක්ද කියන එක එතනින් පැහැදිලි කරපු නිසා බුදුගොස් ස්වාමීන් වහන්සේ නැවත වාරයක් ඒක පැහැදිලි කරන්නේ නෑ. දැන් මේක මේක අර්ථ කතාවක තියෙන විශේෂ අර්ථ කතා ලක්ෂණයක්. අර්ථ කතාවක තියෙන විශේෂ ලක්ෂණය තමයි මුලදී යම් පැහැදිලි කිරීමක් කරා නම් ඒ මුලදී කරපු පැහැදිලි කිරීම පසු අවස්ථාවකදී කරන්නේ නැතුව ඒ කොටස කියනවා කලින් මෙන්න මෙතන කියපු විදිහ දැනගන්නයි කියලා. ඒක එක්තරා විදිහකට පුනරුක්ති නැතිවීමක්. දැන් පුනරුක්තිය කියලා කියන එක අපේ දේශනාවක තියෙන දෝෂයක්. යම් කෙනෙක් එකම දේ නැවත නැවතත් නැවත නැවතත් කියනවනම් ඒක එක්තරා විදිහට දේශනා දෝෂයක් විදිහට සලකනවා. ඒ නිසා පුනරුක්තිය කියලා කියන එක අඩු කරගන්න ඕන පුළුවන් තරම්. සමහර වෙලාවට අපට පුනරුක්තිය කරන්න සිද්ධ වෙනවා යම් කෙනෙකුට තේරුනේ නැති වුනහම මේ තේරුනේ නැති කෙනාට තේරුම් කරලා දෙන්න පුනරුක්තියක් කරන්න වෙනවා. හැබැයි පුනරුක්තිය කියලා කියන එක අපි හැම තැනකදීම එක එක වෙලාවක කියපු දෙයම නැවත නැවතත් හැමතැනදීම කියනවා නම් ඒක එක්තරා විදිහට දේශනාවක තියෙන දෝෂයක්. නිසා අර්ථ කතාවක් ලියන අර්ථ කතාචාර්යයන් වහන්සේලා එතන තමන්ගේ මේ පුනරුක්ති දෝෂය අඩු කරගන්න උන්වහන්සේලා දක්වන දෙයක් තමයි මේ යම් කොටසක් නැවත වාරයක් මුණ ගැහෙනවා නම් නැවත වාරයක් මුණ ගැහෙන තැනදී කියනවා කලින් කියපු විදිහට මේක දැනගන්නයි කියනවා. ඒ අනුව කලින් විස්තර කරපු එක ඒ විදිහට මෙතනදී දැනගන්නයි කියලා කියනවා. දැන් සීලන ලක්ෂණය කියන එක කානස ලක්ෂණ රස පච්චපත්තහන පදත්තානානී කියපු ප්‍රශ්නට උත්තර විදිහට සීලන ලක්ෂණය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරා. ඒ නිසා අර්ථකථාචාරයන් වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා කියනවා ඒකවිද කොට්ටාසේ අත්තෝ වුත්තනයනේ වේදිතබ්බෝ. ඒකවිද කොට්ටාසේ අර්ථය අපිට කිව්වා අත්තනෝ සීලන ලක්ෂණයනි කියලා ඒකවිදන් කියපු තැනදී පැහැදිලි කරේ ඒකවිදන් එක්වදරම් සීලය සීලන ලක්ෂණයෙන් ඒකවිදන් කියලා. ඒ නිසා උන්වහන්සේ කියනවා මේ ශීලන ලක්ෂණය කියපු ඒකවිද කොට්ටහසේ අර්ථය මුලින් කියපු විදිහට දැනගන්නයි කියලා කියනවා ආය පැහැදිලි කරන්නේ නැහැ කියලා. ඒතර බලන්න උන්වහන්සේලා මේ කොච්චර සිහියකින් යුතු අර්ථ කතාවක් රචනා කරනවද කියන එක. කොච්චර සිහියකින් කොපමණ සිහියකින් මේ අර්ථ කතාව රචනා කරනවද කියන එක. දැන් අපිට සමහර වෙලාවට යමක් කියවගෙන යනකොට දැන් මතක නැහැ දැන් මෙතෙන්ට ආවහම ඒකවිද කොට්ටාසේ අප්තෝ උත්තනයනය වේදිතබ්බෝ කිව්වහම කොහොමද කොහෙද කිව්වේ මේක කියලා සමහර වෙලාවට මතක නැහැ. එතකොට උන්වහන්සේලාට මේක ලියාගෙන යනකොට මතක තියෙනවා අහවල් තැනදී මේක මම මේ විදිහට පැහැදිලි කරා. ඒ නිසා දැන් නැවත වාරයක් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා කලින් කියපු විදිහට දැනගන්න කියලා අපිට මෙතනදී කියනවා මුත්තනයිනිය වේදිතබ්බෝ කියලා. ඒ අනුව දුවිද කොට්ටහසේ එහෙමත් නැත්නම් දෙවදෑරුම් සීලය පිළිබඳව තමයි මුලින්ම අර්ථ පැහැදිලි කරන්නේ. ඒ අනුව පළවෙනි කොටස් දෙක තමයි අපිට මුණ ගැහුනේ චාරිත්‍ර සීල වාරිත්‍ර සීල කියලා. ඒ අනුව චාරිත්‍ර සීල වාරිත්‍ර සීල කියන එක මොන භාග්‍යතුන් බුද්ධ ගෝස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ පැනවීම ඇසුරෙන් අපිට පැහැදිලි කරනවා මෙන්න මෙහෙම යං භගවතා ඉරං කත්තබ්බන්ති පඤ්ඤත්ත සික්ඛාපද පූර්ණං තං චාරිත්තං භාග්‍යතුන් වහන්සේ විසින් යම් යම් තැන්වලදී මෙන්න මෙය මේ විදිහට කළ යුතුයි කියලා කරපු පැනවීම තියෙනවා. මෙය මේ විදිහට කළ යුතුයි කියන පැනවීමක් තියෙනවා නම් අන්න ඒ පැනවීම අපිට කියනවා චාරිත්‍ර ශීලය කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ විසින් යමක් කිව්වනම් මෙන්න මේ විදිහට කළ යුතුයි කියලා කළ යුතුයි කියපුවට තමයි චාරිත්‍ර ශීල කියලා කියන්නේ. ඒ වගේම කියනවා යං ඉදං නපත්තබ්බන්ති පටික්කිත්තස්සකරණං. මෙන්න මෙය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරා නම් දැන් අපිට අපි ගත්තොත් පංචශීලයේ ගත්තොත් පළවෙනි ප්‍රාණඝාතය කියලා කියන එක බුදුරජාණන් වහන්සේ කරන්න එපා කියපු එකක්. ඒතර භාග්‍යතුන් වහන්සේ කරන්න එපා කියලා ප්‍රතික්ෂේප කරපු දේ නොකර ඉන්නවා නම් ආන්න එකට කියනවා වාරිත්‍ර සීලය කියලා. එනෝ සීලේ කොටස් දෙකයි චාරිත්‍ර සීලය වාරිත්‍ර සීලය කියලා. චාරිත්‍ර සීලය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ කළ යුතුයි කියලා කියපු දේවල් කිරීම වාරිත්‍ර සීලය කියන්නේ නොකළ යුතුයි කියලා කියපු දේවල් නොකිරීම කියන කාරණය. ඒතර මොනවද මේ කළ යුතුයි කියලා කියන්නේ මොනවද මේ නොකළ යුතුයි කියලා කියන්නේ? එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දැන් භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන්ම විනය පිටකේ දේශනා කරනවා ආචාර්ය උපධ්‍යාය මේ ආදී වත් පිළිවෙත් විශේෂයෙන් කළ යුතුයි කියලා කියනවා. කරනවා ආචාර්යවත, උපධ්‍යායවත, සද්ධිවිහාරිකවත, අන්තේවාසිකවත, ගමිකවත, ඒ වගේම ආගන්තුකවත, ගිලානවත, මත්තග්ගවත, පින්ඩචාරිකවත මේ විදිහට අපිට කළ යුතු වත් විශාල ප්‍රමාණයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ වත්පිළිවෙත් ටික කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ කියවනම් මෙන්න මේ විදිහට කරන්න කියලා. ඒ දේ ඒ විදිහට කරන එක අන්න කියනවා චාරිත්‍ර සීලය කියලා. ඒතර කළ යුතුයි කියලා කියපු දේ කිරීමට තමයි චාරිත්‍ර සීලය කියලා කියන්නේ. වාරිත්‍ර සීලය කියන්නේ ඒකේ අනිත් පැත්ත යමක් නොකළ යුතුයි කියලා කියවනම් ඒ නොකළ යුතුයි කියපු දේ නොකිරීම තමයි වාරිත්‍ර සීලය කියන්නේ. එන්න මොනවද නොකළ යුතුයි කියලා කිව්වේ? භාග්‍යතුන් වහන්සේ විනය පිටකේ පුරාවටම සිල්පද විශාල ප්‍රමාණයක් අපිට දක්වනවා මේ සිල්පද කඩන්න එපා කියලා. භික්ෂුන් වහන්සේලාට පරාජික සිල්පද හතරක් දක්වලා කියනවා. මේ පරාජික සිල්පද හතර කඩා ගන්න එපා. දිවිහිමියෙන් රකින්ද මේක කැඩුනොත් උපසම්පදාවත් නැති වෙනවා කියලා කියනවා. නැවත වාරයක් උපසම්පදා වෙන්නත් බෑ මේ ජීවිතේදී කියලා කියනවා. යම් උපසම්පදා භික්ෂුවක් මෛතුන ධර්මයේ සේවනය කරොත් උපසම්පදා භික්ෂුවක් පාදයකට වඩා වැඩි වටිනාකමක් ඇති දෙයක් සොරකම් කරොත් ඒ වගේම උපසම්පදා භික්ෂුවක් තමන් වෙත නැති උත්තරීය මනස ධර්ම තමන් වෙත තියනවා කියලා ප්‍රකාශ කරොත් උපසම්පදා භික්ෂුවක් මනුෂ්‍ය ඝාතනයක් කරොත් මෙන්න මේ කරුණු හතර බුදුරජාණන්සේ පාරාජික ශික්ෂාපද කියලා දක්වනවා. ඒ පාරාජික ශික්ෂාපදයක් කැඩුනොත් නැවත වාරයක් උපසම්පදා ප්‍රකෘති මත කිරීම හැකියාවක් නැහැ. එහෙමනම් අන්න භාග්‍යවතුන් වහන්සේ නොකල යුතුයි කියලා කියපු දෙයක්. නොකල යුතුයි කියලා ප්‍රතික්ෂේප කරපු දුෂ්චරිතයක්. මෙන්න මේ දුෂ්චරිතය නොකරනවා නම් ඒ නොකිරීම කියලා කියන්නේ සීලයක්. ආන් ඒ නොකිරීම සීලයට අපි කියනවා වාරිත්‍ර සීලය කියලා. ඒතර භාග්‍යතුන් වහන්සේ යමක් කළ යුතුයි කියලා කියවනම් ඒක කිරීමක් සීලයක්. නොකළ යුතුයි කියලා කියවනම් ඒක නොකිරීමක් සීලයක්. ඒතර චාරිත්‍ර සීලය සහ වාරිත්‍ර සීලය ගැන කියනවා. తత్రాయం వచనత్తో කියලා මේක මේ චාරිත්‍ර වාරිත්‍ර කියන වචනවල අර්ථය පැහැදිලි කරනකොට ඒක එක්තරා විදිහකට ව්‍යාකරණානුකූල විස්තරයක්. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. එතන කියනවා తත්‍රායන් වචනත්තු මේ වචනාර්ථය මෙහෙමයි ගන්නෙ. චරන්ති తස්මී සීලේ පරිපූර්ණකාරිතාය පවත්තන්ති इति චාරිත්තම්. චාරිත්ත කියන වචනේ වචන විග්‍රහය අපිට දක්වනවා. චරಂತಿ තස්මින් සීලේ පරිපූර්ණකාරිතාය පවත්තන්ති इति චාරිත්තම් කියලා. ඒ සීලයේ පිරිපුන් කිරීම වශයෙන් පවත්වනවා කියන අර්ථයෙන් තමයි චාරිත්ත කියන පදේ සකස් වෙන්නේ කියනවා. සද්ධා වාරිතං තායන්ති රක්ඛන්ති තේනාති වාරිත්තං වාරිත්ත කියන පදේ හැදෙන හැටි කියනවා වාරිතං වාරිත කියලා කියන්නේ යමක් වළක්වනවා කියන අර්ථය. ඒ අනුව වලක්වන ලද තායන්ති රක්කන්ති තාය කියලා කියන්නේ රකින්නවා කියන අර්ථයමයි රක්කන්ති කියන්නේ රකින්නවා කියන අර්ථයමයි ඒ අනුව යමක් වලක්වලා තියෙනවා නම් ඒ වලක්වලා තියෙන දේ රකින්නවා කියන අර්ථයෙන් තමයි වාරිත්තන් කියලා කියන්නේ. ඒතර ඒක වචනාර්ථ විග්‍රහයක් ඒ නිසා අපි දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්නේ අපි මේ අපේ ප්‍රදර්ශනයේට ඒක දාලා මේකේ තිරේට අපි දාලත් නැහැ ඒ කරුණු ටික. මොකද ඒක ටිකක් එක්තරා විදිහට ව්‍යාකරණ විග්‍රහයක් නිසා. ඊළඟට අපිට කියනවා ඊටමත් වැදගත් කාරණයක්. ඒක තමයි සත්හ සද්ධා සද්ධා විරිය සාධනං චාරිත්තං. බුදුරජාණන්සේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ අපිට කියනවා මේ චාරිත්‍ර සීලය කියලා කියන එක සද්ධා විරිය සාධනං කියලා කියනවා. චාරිත්‍ර සීලය කියලා කියන එක ශ්‍රද්ධාවෙන් සහ උත්හාන වීරයෙන් තමයි සාධනය කරගන්න ඕනේ කියලා. ඇයි චාරිත්‍ර සීලය ශ්‍රද්ධාවෙන් සහ උත්හාන වීරයෙන් සකස් කරන්න ඕනේ කියලා කියන්නේ? දැන් යම්කිසි පුද්ගලයෙක් ශ්‍රද්ධාවක් නැත්තම් ශ්‍රද්ධාවක් නැති කෙනා වත්පිළිවෙත් කරන්නේ නැහැ. යම් කෙනෙකුට ශ්‍රද්ධාවක් තියෙනවා තමයි මේ මලු පෙත්තන් හැම දෙන්න ඕනේ කියන අදහස එන්නේ. ඒ වගේ මහා සංඝරත්නයට උපස්ථානය කරන්න ඕනේ කියන අදහස එන්නේ. ආචාර්යයන් වහන්සේලාට උපාත්‍යයන් වහන්සේලාට වත්පිළිවෙත් කරන්න ඕනේ කියන අදහස එන්නේ ශ්‍රද්ධාවක් තියෙන පුද්ගලයෙකුට. අශ්‍රද්ධාවක් පුද්ගලයෙකුට එහෙම නැත්නම් ශ්‍රද්ධාව නැති පුද්ගලයෙක් කල්පනා කරන ඕවා කරලා කොහොමද නිවන් දකින්නේ? ඕවා කළා නිවන් දකින්න වෙන්නේ නැහැ. මේ වතු ගෑවයි කියලා නිවන් දකින්න වෙන්නේ. එහෙම නෙවෙයි අපි භාවනා කරන්න මේ කියලා සමහර ලාවට කල්පනා කරලා මේ වත් පිළිවෙත් කිරීම ආදීන් බැහැර වෙනවා ශ්‍රද්ධාවක් නැමැති පුද්ගලයා. ඒ නිසා අශ්‍රද්ධාවත් පුද්ගලයෙක් එක්තරා විදිහකට වත් පිළිවෙත් ආදී පුරන්න යොමු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කුසීත තැනැත්තෙක්, කම්මැලි තැනැත්තෙකුත් වත් පිළිවෙත් කරන්නේ නැහැ. එයාටත් වත් පිළිවෙත් කරන්න ගියාම කම්මැලි හිතුණා මේ අතු ගාන්න. කරන්න බෑ මේ අමාලුකෙත් මම නම දෙනවා කියන එක මට කරන්න බෑ එහෙම නැත්නම් ආචාර්යයන් වහන්සේලාට උපස්ථාන කරනවා කියන එක ගෙලනුන්ට උපස්ථාන කරනකොට මේ කරන්න මට බෑ කියලා කම්මැලිකම නිසා කුසීතකම නිසා කරන්නේ නැහැ ඒ නිසා කියනවා චාරිත්‍ර සීලේ සම්පාදනය වෙන්නේ ශ්‍රද්ධාවත් වීරියත් කියන කරුණ දෙක තියෙනවා තමයි කියලා ශ්‍රද්ධාවත් වීරියත් කියන කරුණු දෙකෙන් තොරව චාරිත්‍ර සීලයක් සම්පාදනය වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒකයි කිවි ශ්‍රද්ධා විරී සාධනං චාරිත්තං. එමනම් අපි චාරිත්‍ර සීලයේ සම්පාදනය කරන්ද අපට ශ්‍රද්ධාව අපි වැඩිපුර ඇති කරගන්න ඕනේ. ශ්‍රද්ධාව දියුණු කරගන්න ඕනේ. ඒ වගේම වීරිය ඇති කරගන්න ඕනේ. වාරිත්‍ර සීලය පිළිබඳව අපිට සඳහන් කරනවා වාරිත්තං සද්ධා සාධනං. වාරිත්‍ර සීලය කියලා කියන එක ශ්‍රද්ධාවෙන්ම සම්පාදනය වෙන දෙයක්. ඒ වාරිත්‍ර සීලය කියන්නේ භාග්‍යතුන් වහන්සේ නොකළ යුතුයි කියලා කියන දේ නොකිරීම කියන එක. භාග්‍යතුන් වහන්සේ යමක් නොකළ යුතුයි කියලා ප්‍රතික්ෂේප කරා නම් යම් දුෂ්චරිතයක් ඒ දේ නොකරනද භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවක් නැති කෙනා කල්පනා කරන සමහරලාට මේවා භාග්‍යතුන් වහන්සේ එපා කීවට සමහරලාට ඒ එපා කියලා කීවේ අපි හිතමු ඒ කාලේ හැටියට එපා කීවේ. දැන් කාලේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා දැන් කාලේ මේවා වළක්වන්න අවශ්‍ය නැහැ. අන්න එහෙම හිතන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ උපසම්පදා වික්ෂුන් වහන්සේලාට කියනවා ගස්වල කොළ කඩන්න මල් කඩන්න, ගස්වල අතු කඩන්න මේ අය පා කියලා කියනවා. බුහතගම් පාපව්‍යතාය පාචිච්ඡයන් කියලා සිල්පදයක් දානවා. ඒතර ඇයි භාග්‍යතුන් වහන්සේ මේ ගස්වල පොළාතු කඩන්න එපා කියලා මේ බුහතගම් පාපව්‍යතාය පාචිච්ඡයන් කියන ශික්ෂාපදේ පනවන්නේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා වික්ෂුන් වහන්සේ කෙනෙක් ගහක අත්තක් කපනවා. ඒ ගහේ වෘක්ෂ දේවතාවියක් ඉඳලා දරලා ඒ වෘක්ෂ දේවතාවියට ඉන්න තැනක් නැති වෙනවා. එයා ඒ වෘක්ෂ දේවතාවියගේ දරුවෙක් ඉඳලා ඒ දරුවාගේ අතක් හෝ කකුලක් කැපුණා කියලා සිද්ධියක් එතන සඳහන් කරනවා. ඒතර ඒ හේතුවෙන් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා මේ ප්‍රකාශ මේ තමන්ගේ දුක ප්‍රකාශ කරාම භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේදී ශික්ෂාපදයක් පනවනවා. එතනදී කියනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ ගස්කොලන් කියලා කියන ඒවා ඒකීන්ද්‍රේ ප්‍රාණීන් කියලා මේ කාලේ මිනිස්සු සලකනවා කියලා. හැබැයි මේ ඒකීන්ද්‍රේ ප්‍රාණීන් කියලා සලකපෙක භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලේ දෙයක්. ඒ වගේම එතන සිදුවෙච්ච සිදුවීමක් අරබයා තමයි මේ ශික්ෂා පදේ පනවන්නේ. ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් අද වර්තමානයේට මේක අදාළ වෙන්නේ නැහැ නේ කියලා. ඒ නිසා අද වර්තමානයේ අපි මේ ශික්ෂා පද පිළිපැදීම අත්‍යවශ්‍යද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. දැන් තව උදාහරණයක් අපි ගත්තොත් වස්සාන කාලේ වස් සමාදන් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ශික්ෂා පදයක් පනවලා තියෙනවා. අනුජානම්බිකේ වස්සානේ වස්සන් උපගන්තුම් යෝන උපගන්තේ ආපති දුක්කටස්ස කියලා යම් කෙනෙක් වස් එළඹෙන්නේ නැත්නම් දුකලවතක් කරනවා කියලා බුදුරජාණන් සිල්පදයක් පනවනවා. වෙයි අද වර්තමානයේ කෙනෙක් කහන්න පුළුවන් ඉතින් වස්සාන කාලේ කවර මේ කාලේ වහින්නේ නැහැ දැන් අද අනුරාධපුරයේට දැඩි උෂ්ණත්වයක් තියෙනවා. දැඩි උෂ්ණත්වයක්. එතකොට මේ විදිහට දැඩි උෂ්ණත්වයක් තියෙන කාලයක්. එතකොට මේක වස්සාන කාලයක් නෙමෙයි. ඒ නිසා මේ කාලේ වස් සමාදන් වෙලා තේරුමක් නැහැ. වස් සමාදන් වෙන්න ඕනේ වහින කාලය කියලා කෙනෙක් සමහරලා හිතෙන්න පුළුවන්. අන්න ඒ ශ්‍රද්ධාව නැති නිසා, ශ්‍රද්ධාව අඩු නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපදයක් කඩන්නේ නැතුව රකින්න ඕනේ කියලා කියන එක ශ්‍රද්ධාව නිසා ඇති වෙන දෙයක්. ශ්‍රද්ධාවත් පුද්ගලයා තමයි මේ ශික්ෂාපදේ කරන්නේ. භාගතුන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ අරිත්ත කියලා භික්ෂුන් වහන්සේ නමක් හිටියා. අරිත්ත භික්ෂුන් වහන්සේට විපරීත දෘෂ්ටියක් ඇති වුණා. උන්වහන්සේ අභිධර්මය දැඩිසේ පරිශීලනය කරලා සමේ අභිධර්මය අනුව විපරීත දෘෂ්ටියක් ඇති වෙන මොකක්ද? බුදුරජාණන් වහන්සේ අනුදරිනා මේ සුඛ අත්හරණ ආදී සැප ස්පර්ශයක් තියෙන ඇතිරිලි ඇඳ ඇතිරිලි කොට්ටමෙත්ත ආදී භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේට පාවිච්චි කරන්න කමන්නේ කියලා අනුදරිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තෙන් ප්‍රතික්ෂේප කරනවා මේ කාම ස්පර්ශය එහෙම නැත්නම් ස්ත්‍රී ස්පර්ශය කියලා කියන එක ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ කල්පනා කරන අරිත්‍ය ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා ඉතින් සැප ස්පර්ශයක් ගැන දෙන මේ ඇතිරිලි ආදී පරිශීලනය කරත් එතනදිත් තියෙන්නේ එක්තරා විදිහකට පඨවි ආපෝ තේජෝ වායෝ කියන දේවල් ටිකම තමයි. ඒ වගේම කාන්තා ස්පර්ශයක් ගත්තොත් මේ කාන්තා ස්පර්ශය ගාවත් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ටිකම තමයි. ඒ නිසා උන්වහන්සේ කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මට වැටහෙන විදිහට නම් මේ සුඛ ස්පර්ශයක් ගැන දෙන ඇඳ ඇතිරිලි ආදී පරිශීලනය කරන්න කමක් නැත්නම් ඒක කැපයි නම් එහෙමනම් අර කාන්තා ස්පර්ශය කියන එක කැප වෙන්න ඕන කියලා. ඒ විදිහේ විපරීත දෘෂ්ටියක් ඇති කරගන්නවා. විපරීත දෘෂ්ටියක් ඇති කරගෙන උන්වහන්සේ තමන්ගේ දෘෂ්ටි ප්‍රකාශ කරනවා. අන්න භාග්‍යතුන් වහන්සේ පනෝප ශික්ෂාපදයේ ඒ විදිහටම රකින්ද යම් භික්ෂුන් වහන්සේ නමකට තිබිය යුතුයි තමන්ගේ ශ්‍රද්ධාව. ඒ නිසා කියනවා වාරිත්‍ර ශීලයේ කියන එක රැකෙන්නේ ශ්‍රද්ධාව නිසාවෙන් කියලා. ඒ වගේම ඊළඟ දෙවදෑරුම් සීලයකට දක්වනවා ද්විතීය දුකේ කියලා දෙවැනි දෙවදාරුම් සීලය අපිට දක්වනවා. අபிසමාච ආபிසමාචාරික සීලය සහ ආදි බ්‍රහ්මචාරික සීලය කියන කොටස් දෙක පැහැදිලි කරනවා. ඒ අනුව වචනාර්ථය පැහැදිලි කරනවා අபிසමාචාරෝති උත්තම සමාචාරෝ. අபிසමාචාරෝ කියලා කියන්නේ මේ ආபிසමාචාරික සීලය පැහැදිලි කරන්න අවිල්ලා කියනවා. අபிසමාචාර කියන වචනේ කියන්නේ උතුම් සමාචාරයක්. එමෙතන උතුම් හැසිරීමට තමයි අபிසමාචාරය කියන්නේ කියලා. අபிසමාචාරෝති උත්තම සමාචාරෝ. අபிසමාචාරය කියලා කියන්නේ උතුම් හැසිරීමක්. අபிසමාචාරෝ ඒව ආபிසමාචාරිකං. මේ අபிසමාචාරය කියලා කියන එකටම ආபிසමාචාරිකං කියලා කියනවා. ඒකත් එක්තරා විදිහකට ව්‍යාකරණ කාරණයක්. ව්‍යාකරණේ අපි ඒකට කියනවා ස්වార్థේ තද්දිත කියලා කියනවා. ස්වార్థේ තද්දිත ප්‍රත්‍ය දාලා අபிසමාචාර කියන පදයට තද්දිත ප්‍රත්‍යක් දාලා ආபிසමාචාරිකං කියලා පදයක් හදනවා. එනවා ආභිසමාචාරික කියන පදේ තේරුමත් අභිසමාචාර කියන තේරුමම තමයි. ඒකට මේ විදිහට අපි pāli ආදි විෂයන් මේ ව්‍යාකරණයන් ගත්තාම භාෂාව අනුගතහම භාෂාවල තද්දිත කියලා පද සකස් වෙනවා. තද්දිත ප්‍රත්‍ය එකතු වෙනවා. ඒ අනුව මෙතනදී තද්දිත ප්‍රත්‍යක් වෙනවා ස්වార్థේ පදිතයක්. ඒතර අභිසමාචාරෝ කියන පදයම ආභිසමාචාරිකම් කියලා කියන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා ආභිසමාචාරික සීලී කියලා කියන්නේ අභිසමාචාරය කියලා කියන එකම තමයි. ඒ වගේම කියනවා වාකාරය අපිට දානවා අபிසමාචාරං වා ආරබ්බ වාකාරයෙන් කියන්නේ පාලියේ වා කියන පදයෙන් කියන්නේ නොහොත් කියන අර්ථයක්. ඒ අනුව නොහොත් එහෙම නැත්නම් තවද කියන අර්ථයක්. මීට අමතරව කියන අර්ථයක්. ඒ අනුව කියනවා තවද කියලා. අතර මෙතන තවද කියන අර්ථය වඩාත් ගැලපෙනවා. අபிසමාචාරං ආරබ්බ පඤ්ඤත්තං අபிසමාචාරිකං. අபிසමාචාරය අරබයා පනවපු සීලය ආදිසමාචාරිකයි කියලා කියනවා. ඒතර මොකද්ද අபிසමාචාරය කියලා කියන්නේ? අபிසමාචාරය කියන පදය පැහැදිලි කරනවා අපිට මාර්ගඵල කියන ඒවට තමයි අபிසමාචාර කියලා කියන්නේ කියලා. ඒක ටීකාවේ අපිට විසුද්ධි මාර්ග ටීකාවේ පැහැදිලි කරනවා. මේ අபிසමාචාර කියන පදයෙන් අදහස් කරනවා සෝතාපන්න ආදී මාර්ගඵල කියලා. ඒ නිසා සෝතාපන්න ආදී මාර්ගඵල සංඛ්‍යාත අபிසමාචාරය සඳහා පනවපු සීලය ආවිසමාචාරික සීලය කියලා කියනවා. ඒක පැහැදිලි කරනවා තවත් වාක්‍යයකින් ආජීව අට්ඨමකතෝ අවශේෂ සීලස්සේතං আদি වචන. ආජීව අෂ්ටමක සීලයට අමතරව තියෙන සීලය තමයි ආදි සමාජායක සීලය කියන්නේ කියලා. එහෙනම් අනිත් පැත්තෙන් ගත්තාම ආදී වස්තමක සීලය තමයි ආදි බ්‍රහ්මචර්යයක සීලය කියලා කියන්නේ. එනිසා අපි සීලය කොටස් දෙකකට බෙදනවා. ආදි සමාජාරික සීලයක්, ආදි බ්‍රහ්මචර්යයක සීලයක් කියලා. ආදි සමාජාරික සීලය කියන්නේ ආදී වස්තමක සීලය හැර සෙසු සීල ටික. එහෙනම් ආජීවස්තංග සීලය තමයි ආදි බ්‍රහ්මචරියක සීලය කියලා කියන්නේ. ඒතර මොකද ආජීවස්තමක සීලය කියලා කියන්නේ? අපි සමහර වෙලාවට ආජීවස්තමක සීලය සමාදන් වෙනවා. පංචශීලය කියන කාරණේදී අපි අරගත්තාම සුරාමේරේ පානය කියන කාරණේ අයින් කරලා ඊට පස්සේ පිසුනා වාචා පරුසා වාචා සම්පත්තලාපා මිච්ඡා ආජීව මෙන්න මේ කියන කොටස් ටික එකතු කරලා අපි ආජීවෂ්ටමක සීලයක් සකස් කරගන්න. යනවා ආජීවෂ්ටමක සීලයේ සමාදන් වෙනවා. මෙන්න මේ ආජීවෂ්ටමක සීලයට කියනවා ආදි බ්‍රහ්මචර්යයක සීලය කියලා. ආජීවෂ්ටමක සීලේ හැරෙන්න සෙස සීලයට කියනවා ආභි සමාචාරික සීලය කියලා. ඒ නිසා ආභි සමාචාරික සීලය කියලා කියන්නේ මොකද්ද? ආජීවට්ටමකතෝ අවශේෂ සීලසේතං අදිවචනං කියලා කියනවා. ආජීවෂ්ටමක සීලය හැර සෙසු සීලයට ආභි සමාචාරික සීලය කියලා කියනවා කියලා කියනවා. ආදි බ්‍රහ්මචර්ය ශීලය කියලා කියන්නේ නිසා ආජීවස්තමික ශීලය. ඒක පැහැදිලි කරනවා මග්ග බ්‍රහ්මචර්යස්ස ආදි ආදි භාව්‍ය භූතಂತಿ ආදි බ්‍රහ්මචර්යකම්. ඒ අනුව ආදි බ්‍රහ්මචර්යකම් කියන පදේ හැදෙන්නේ කොහොමද? මාර්ග බ්‍රහ්මචර්යාවට ආදි භාව භූතං. මාර්ග බ්‍රහ්මචර්යාවට මුල මාර්ග බ්‍රහ්මචර්යාවට ආරම්භය ආදිය මුල කියන අර්ථයෙන් ආදි බ්‍රහ්මචර්යක කියලා කියනවා. ඒ නිසා ආජීවත්තමක සීලස්සේතං අදිවචනං කියලා කියන මේ ආදි Brahmacharya සීලය කියන වෙන මොකවත් නෙවෙයි ආජීව අෂ්ටමක සීලය කියලා. එතකොට අපිට කියනවා මේ ආජීව අෂ්ටමක සීලය කියලා කියන එක එක්තරා විදිහට මාර්ග Brahmacharyaවට ආරම්භය එහෙම නැත්නම් මුල තමයි ආදි Brahmacharyaක සීලය කියලා අපිට පැහැදිලි කරනවා. ඊළඟට අපිට දක්වන්නේ තංහි මග්ගස්ස ආදි භව භූතං උබභාගයේව පරිසෝදේ තබ්බතෝ මේ ආදි Brahmacharya ශීලය කියලා කියන එක එහෙම නැත්නම් මේ ආජීව අෂ්ටමක ශීලය කියලා කියන එක අපිට කියනවා මග්ගස්ස ආදි භව භූතං මාර්ගසිතට ආදිය එහෙම නැත්නම් මාර්ගසිත ආරම්භය මුල තමයි ආදි Brahmacharya ශීලයේ තියෙන්නේ කියනවා. ඒ නිසා පුබ්බ භාගීයව පරිශෝධේ තබ්බතෝ. ඒතර මාර්ගසිතට පත් වෙන්න పూర్ව භාගයේහි ආජීව අෂ්ටමක ශීලය එහෙම නැත්නම් ආදි Brahmacharya ශීලයේ පිරිසිදු කරගත යුතුයි කියනවා තේනාහ ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරපු ආකාරයක් අපිට දක්වනවා අංගුත්තර නිකාය පංචනික පංචක නිපාතය අපිට දක්වනවා පුබ්බේව කෝ 50 කාය කම්මං වචී කම්මං ආජීවෝ සුපරිසුද්ධෝ හෝති इति මෙන්න මේ සූත්‍ර පාඨය අපි නිදර්ශනය කරලා දක්වනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පුබ්බේව කෝ 50 කාය කම්මං වචී කම්මං ආජීවෝ සුපරිසුද්ධෝ හෝති పూర్වේහිම මේ කාය කර්ම වචී කර්ම කියන දේවල් ආජීව සුපරිසුද්ධ කියලා කියන දේවල් සම්පාදනය විය යුතුයි කියලා අපිට දක්වනවා. ඒ අනුව ආදි බ්‍රහ්මචරියක සීලය කියලා කියන්නේ නිසා ආජීව අෂ්ටමක සීලය. ඇයි ඒක ආදි බ්‍රහ්මචරියක සීලය කියන්නේ? මාර්ග බ්‍රහ්මචර්යාව. මාර්ග බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ අතර මාර්ගඵල වලටපත් වීම කියන එක. මෙන්න මේ මාර්ගඵලයකටපත් වීමට මාර්ග බ්‍රහ්මචර්යාවට పూర్වයේහි සම්පාදනය වන සීලය තමයි ආදි බ්‍රහ්මචරික සීලය කියන්නේ. ඉතින් මේ පිළිබඳව අපි මේක ප්‍රායෝගිකව සලකලා බලුවොත් කොමන මට්ටමද කියලා දැන් අපි විදර්ශනාවක් සම්පාදනය වෙනකොට විදර්ශනා ඥාන පිළිවිලින් ගිහිල්ලා අවසානයේ සංස්කාර උපේක්ඛා ඥානෙ කියන අවසන් විදර්ශනා ඥානයට අපිපත් වෙනකොට සංකාර උපේක්ඛා ඥානය සංකාර උපේක්ඛා ඥානෙන් එහාට අනුලෝම ගෝත්‍ර භූ මග්ග ඵල කියන தත්ත්වෙට තමයි යන්නේ. එතන ඉඳලා සංකාර උපේක්ඛා ඥානයේ ඉඳලා අනුලෝම ගෝත්‍ර භූ මාර්ග කියන தත්ත්වයේ දක්වා මෙන්න මේ කාලය තුල සම්පාදනය වෙන සීලය තමයි ආදි බ්‍රහ්මචර්යක සීලය කියලා කියන්නේ. ඒ නිසා ඒ අතර පවත්නා සීලයක් තමයි අත්‍තරම මේ ආදි බ්‍රහ්මචර්යක සීලය කියන්නේ. ඒ නිසා අත්‍තර මේ ආදි බ්‍රහ්මචර්යක සීලයට මතක විදිහට රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව ප්‍රකාශන දක්වනවා මේක බෝධිසත්ව සීලයක් කියලා. බෝධිසත්ව සීලයක් කියලා කියන්නේ බෝසතාණන් වහන්සේලා අඛණ්ඩව ආරක්ෂා කරන සීලයක් කියලා. ඒතොර ඒ සීලය ඒ නිසා ඇත්තටම සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුට සමාදන් වුණාට මේක අඛණ්ඩව ආරක්ෂා කරනවා කියලා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි කියලා. සම මේක අඛණ්ඩව සම්පූර්ණයෙන්ම පිරිසිදුවම පරිපූර්ණ භාවයටපත් වෙනවා මාර්ගසිතටපත් වෙන තැනදී මාර්ගසිතට පූර්වයි. ඒක ඒ නිසා ඒකට ආදි බ්‍රහ්මචරීක සීලය කියලා කියන්නේ. ඊළඟට ඔන්න ඒ පිළිබඳව අපිට තවත් අර්ථ විග්‍රහයක් දක්වනවා. තවත් අර්ථ විග්‍රහයක් දක්වනවා මේ පිළිබඳව ආවි සමාචාරික ආදි බ්‍රහ්මචාරීක සීලය කියන එක. ආවි සමාචාරික සීලං කියන එකට කියනවා අපිට යානි සික්ඛාපදානි කුද්ධානුකුද්ධානීති වුත්තානි ඉදං ආදි සමාචාරික සීලං යම් ශික්ෂාපද කුද්ධානුකුද්ධක ශික්ෂාපද කියලා කිව්වද අන්න ඒ කුද්ධානුකුද්ධක ශික්ෂාපද කියලා කියපු සීලයට ආවි සමාජාචාරික සීලය කියලා කියනවා කියලා. ඒතර එතනදී අපිට විසුද්ධි මාර්ග සම්ණය ආදී දක්වනවා භික්ෂුන් වහන්සේලාට තියෙන ආපත් ස්කන්ධ ගත්තහම භික්ෂුන් වහන්සේලාගේ ශික්ෂාපද කොටස් ටික ගත්තහම ඒ අනුව භික්ෂුන් වහන්සේලාට තියෙනවා පරාජිකා සංඝාදිශේෂ පාචිත්‍ය දුක්කට දුබ්බාසිත කියලා මෙන්න මෙහෙම ශික්ෂාපද කාණ්ඩ තියෙනවා ස්කන්ධ. ඒ අතරින් සඳහන් කරනවා මේ පාචිත්‍ය දුක්කට දුබ්බාස්ති කියන කොටස් කුද්ධානුකුද්ධක ශික්ෂාපද කියලා මෙතනදී සලකා ගන්න කියලා. හැබැයි කුද්ධානුකුද්ධක ශික්ෂාපද මොනවද කියන එක භාග්‍යතුන් වහන්සේ කිසිම තැනක විස්තර විවරණය කරපු කාරණයක් නෙවෙයි. දන්නවා දෙවෙනි ධර්ම සං පළවෙනි ධර්ම සංගායනාව ගාවේදී මේ ප්‍රශ්නය ආවා කුද්ධානුකුද්ධක ශික්ෂාපද සමූහණය කරගන්න කරගනිවි කියලා අනාගතයේ කියපු භාග්‍යතුන් වහන්සේගේ ප්‍රකාශය අනුව සඳහන් පළවෙනි ධර්ම සංගායනාව වෙලදී ප්‍රශ්නයක් ආවා මොනවද කුද්ධානුකුද්ධක ශික්ෂාපද කියලා. නමුත් මේ වෙලාවේදී කුද්ධානුකුද්ධක ශික්ෂාපද මොනවද කියන එක පිළිබඳ නිශ්චිත නිගමනයකට ආපු නැති නිසා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවකින් අපිට කුද්ධානුකුද්ධක ශික්ෂාපද මොනවද කියන එක මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි මෙතනදී අපිට විසුද්ධි මාර්ග සන්නාදීරි කියන පාචිත්‍ය දුක්කට දුබ්බාසය කියන ශික්ෂාපද මෙතනදී කුද්ධානුකුද්ධක කියලා ආදි සමාජාචාරික සීලයට ගන්න කියලා. එනෝ ආදි සමාජාචාරික සීලය කියලා කියන්නේ අපිට කියනවා යානි සික්ඛාපදානි කුද්ධානුකුද්ධකානි ස්ථානි. කුද්ධාන කුද්දක ශික්ෂාපද කියලා යම් ශික්ෂාපදයක් තිබද අන්නේ කුද්ධාන කුද්දක ශික්ෂාපද ආදි සමාචාරික සීලය කියනවා ආදි බ්‍රහ්මචාරීක සීලය කියලා කියන්නේ ශේෂං සෙසු ආපත් ස්කන්ධ ටික ආදි බ්‍රහ්මචාරීක සීලය කියන්නේ පරාජිකා සංඝාදි ශේෂ කියන මේ ශික්ෂාපද ආදි බ්‍රහ්මචාරීක සීලය කියලා තවත් විදිහකට මේ ආදි සමාචාරික ආදි බ්‍රහ්මචාරීක කියන වචන දෙක පැහැදිලි කරනවා ඒ වගේම තමයි තවත් ආකාරයක දක්වනවා උබතෝ විභංග පරියාපන්නං ආදි බ්‍රහ්මච ආදි බ්‍රහ්මචරියකම් ආදි බ්‍රහ්මචරියක සීලය කියලා කියන්නේ උබ උභය විභංග වල ඇතුළත් වෙච්ච ශික්ෂාපද කියලා කියනවා. උභය විභංග කියලා කියන්නේ මොකද්ද? බික්කු විභංග, බික්කුණී විභංග කියන කොටස් දෙක. දැන් විනය පිටක අපි ගත්තහම විනය පිටකේ තියෙනවා පොත් වහන්සේලා පහක් තියෙනවා. පාරාජික පාළි, පාචිත්‍ය පාළි, චුල්ල මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි සහ පරිවාර පාළි කියලා. මෙන්න මේ කොටස් පහෙන් පරාජික පාළි පාචිත්‍ය පාළි කියන කොටස් දෙක විභංග කියලා හඳුන්වනවා. මේ පරාජික පාළි පාචිත්‍ය පාළි කියපු විභංග කොටස් දෙකේ තියෙනවා භික්ෂුන් වහන්සේලාට පනවපු විභංගක් තියෙනවා භික්ෂුණීන් වහන්සේලාට පනවපු විභංගක් තියෙනවා. ඒ අනුව භික්ෂු විභංග භික්ෂුණී විභංග කියන කොටස් දෙකම ගත්තාම ඒකට කියනවා උභය විභංග කියලා. උබතෝ විභංග කියලා. ඒ නිසා අපිට කියනවා උබතෝ විභංග පරියාපන්නං ආදි Brahmachariyaකම්. උභය විභංගයේ තියෙන ශික්ෂාපද ආදි Brahmachariyaකයි කියලා කියනවා. කන්දකවත්ත පරියාපන්නං ආදි සමාචාරිකං. ආදි සමාචාරික කියලා කියන්නේ කන්දකවත්ත කියන්නේ කන්දක කියලා කියන්නේ චුල්ලවග්ගපාලි මහවග්ගපාලි කියන මේ දෙකට. මෙන්න මේ චුල්ලවග මහවග කියන දෙකේ තියෙන ශික්ෂාපද විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවට කියනවා ඒවට සඳහන් කරනවා ආදි සමාචාරික සීල කියලා. ඒ විදිහටත් මේ ආදි බ්‍රහ්මචාරීක ආදි සමාචාරික කියන කොටස් දෙක බෙදා ගන්න පුළුවන් කියලා කියනවා. ඒ අනුව කියනවා තස්ස සම්පත්තියා ආදි බ්‍රහ්මචාරීකම් සම්පජ්ජති. තස්ස සම්පත්තියා කියලා කියන්නේ අපිට කියනවා ඒ පිළිබඳව අපිට පැහැදිලි කරනවා විශිධි මාර්ග ටීකාවේ තස සම්පත්‍යාති ආදි සමාචාරිකස්ස සම්පජ්ජනේන කියලා කියනවා. ඒ කියන්නේ ආභිසමාචාරික සීලය සම්පාදනය වීමෙන් ආදි බ්‍රහ්මචාරික සීලය සම්පාදනය වෙනවා කියලා කියනවා. එතකොට ආභිසමාචාරික සීලය සම්පාදනය වීම කියලා කියන එක ආදි බ්‍රහ්මචාරික සීලයට ආදි බ්‍රහ්මචාරික සීලය සම්පාදනයට අවශ්‍යයි කියන එකයි මෙතනදී කියන්නේ. දැන් ආභිසමාචාරික සීලය කියලා අපිට කීවේ කන්දකවත්. ඒ කියන්නේ චුල්ල වගපාලි, මහා වගපාලි කියන මේ ග්‍රන්ථ දෙකේ තියෙන ශික්ෂාපද. මේ වික්ෂුන් වහන්සේට අදාළ ශික්ෂාපද ගැනයි කතා කරන්නේ. වික්ෂුන් වහන්සේට අදාළ චුල්ලවග්ගපාලි මහවග්ගපාලි කියන මේ කන්දක දෙකේ සඳහන් වන කන්දක ග්‍රන්ථවල සඳහන් වන ශික්ෂාපද ටික පරාජික පාළි පාචිත්‍ය පාළි කියන මේ උභේ විභංග විභංග ශික්ෂාපද රකින්න අවශ්‍යයි කියලා කියන්නේ. එතකොට උභේ විභංග ශික්ෂාපද රකින්න බෑ අර කඳුවත් ශික්ෂාපද රකින්නේ නැතුව කියන අර්ථයක් තමයි එතන ප්‍රකාශ වෙන්නේ. ඒ නිසා ඒක සඳහන් කරනවා තේනේවාහ සෝවත භික්කවේ බික්කූ ආවිසමාචාරිකම් ධම්මං අපරිපූරිත්වා ආදි බ්‍රහ්මචාරිකම් ධම්මං පරිපූර්ණස්සති इति නේතන්තහානම් විජ්ජති ඒ නිසා ආවිසමාචාරික සීලය පරිපූර්ණේ කරන්නේ නැතිව ආවිසමාචාරික සීලය පරිපූර්ණේ කරන්නේ නැතිව ආදි බ්‍රහ්මචාරික සීලය පරිපූර්ණේ කරනවා කියන එක නේතන්තහානම් විජ්ජති කියලා කියනවා. ඒ බඳු ඒ සඳහා කරුණක් කිසිම ආකාරයකට දකින්න ලැබෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනාවක් කරනවා. ඒතර මේ දේශනාවෙන් අපිට පැහැදිලි වෙන දෙයක් තමයි මේ ආදි සමාජාචාරික සීලය ආදි බ්‍රහ්මචරී සීලය රකින්න අවශ්‍යයි කියන එක. එනවා පරාජිකා සංඝාදිශේෂ මේ ආදී ශික්ෂාපද රකින්ද අර චුල්ලවග්ගපාලි මහවග්ගපාලි කියන කන්දක ග්‍රන්ථවල තියෙන ශික්ෂාපද රැකීම අවශ්‍යයි කියන එක මෙතනදී සඳහන් කරන්නේ. ඒවන් ආදි සමාචාරික ආදි බ්‍රහ්මචාරීක වශයෙන් දුවිදං කියලා ඔන්න ඒ දෙවදරුම් කොටසත් අපිට අවසන් කරනවා. ඒ අනුව ඊළඟට අපිට දක්වනවා තතිය දුකේ තුන්වෙනි දුකය අපිට දක්වනවා විරති අවිරති වශයෙන් කියන කොටස් දෙක. ඒ අනුව සීලේ කොටස් දෙකක් තියෙනවා විරති සීල අවිරති සීල කියලා. ඒතර කියනවා පාණාති පාතාදීහි වේරමණී මත්තං විරති සීලං ප්‍රාණඝාත ආදියෙන් වැළකීම් මාත්‍රය විරති ශීලයයි කියලා කියනවා. එතකොට ප්‍රාණඝාත ආදියෙන් වැළකීම් මාත්‍රය කියන එක තවදුරටත් අපිට පැහැදිලි කරන විශේෂ මාර්ග ටීකාවට අනුව එහි පැහැදිලි කරන අපිට මේ ප්‍රාණඝාත ආදියෙන් වැළකෙන කුසල චිත්ත වීතිය ගත්තාම ඒ කුසල චිත්ත වීතිය කුසල් සිතක උපදින සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන චෛතසික තුන. මෙන්න මේ චෛතසික තුනට කියනවා විරති චෛතසික කියලා. අන්නේ විරති චෛතසික ටික තමයි මෙතනදී මේ සඳහන් කරන්නේ අපට විරති සීල වශයෙන්ය කියලා කියනවා. ඒ අනුව විරති සීලය කියලා කියන්නේ ප්‍රාණඝාතාදීන් වැළකීමේ කුසල් සිතක තියෙන මේ සම්මා වාචා කම්මන්ත ආජීව කියන කරුණු විරති ශික්ෂා විරති චෛතසික තුනට තමයි සඳහන් කරන්න කියලා කියනවා. ඒ වගේම ශේෂ චේතනාදී අවිරති ශීලಂತಿ සෙසු චේතනා ආදිය අවිරති ශීලයයි කියලා කියනවා. ඒතර මොකද්ද අවිරති ශීලය කියලා කියන්නේ? මේ ප්‍රාණඝාත ආදීන් වැළකෙන කුසල චිත්ත වීතියේම ඒ ප්‍රාණඝාත ආදීන් වැළකෙන කුසල් සිත්වලම තියෙනවා සම්මා වාචා කම්මන්ත ආජීව කියන විරතිචෛසික තුනට අමතරව තවත් චෛසික සමුදායක් තියෙනවා. අන්නේ සමුදාය ඒ චෛසික ටිකට මේක චේතනාව මුල් කරගත්ත නිසා මෙතනදී කියන චේතනාදී කියලා චේතනාව ආදී කොට ඇති චේතනාව මුල් කරගෙන ඇති චෛසික ටිකට කියනවා අවිරති සීල කියලා. දැන් බලන්න යම් කෙනෙකුට ප්‍රාණඝාතයක් සිදු කරන්න අවස්ථාවක් එනවා නම් ඒ වෙලාවේදී ප්‍රාණඝාතයෙන් වැළකෙනවා නම් ඒ වැළකෙන්නේ කුසල සිතක් නිසා. දැන් හිතන්න අපිට මදුරුවෙක් කනවා මදුරුවෙක් කන වෙලාවේදී මේ මදුරුවා ගහලා මරන්න ඕනේ කියලා කාට හරි හිතෙනවා. හැබැයි මේ පුද්ගලයා මරනවා නම් තමන්ගේ සීලය අපිරිසිදු කරගන්නවා. තවත් පුද්ගලෙක් කල්පනා කරනවා මේ සතා මරලා බෑ කියලා මොකක් හෝ කුසල මනසිකාරයක් ඇති කරනවා මෙයා මගේ අතීත අම්මා තාත්තා වෙන්න පුළුවන් නෑදෑ හිත මිත්‍රාදීක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මොනවා හරි විදිහට දෙයක් කල්පනා කළා එහෙම නැත්නම් සතුන් මරනවා කියන එක අකුසලයක් මම සීලය අපිරිසිදු වෙනවා මේ විදිහට මොන කල්පනාවක් ඇති කරගෙන මේ මధుරව මරණ අවස්ථාවෙන් Taman බේරෙනවා නම් එතනින් වැළකෙනවා නම් මේ ප්‍රාණඝාත අකුසලයෙන් මිදෙනවා නම් අන්නේ මිදීමට තමයි කියන්නේ විරතිය කියලා. ඒතර විරති සීල අවිරති සීල කියලා කොටස් දෙකක් එනවා. ඔන්න ඔය මිදීම සිද්ධ වෙන වෙලාවේදී අපිට පහළ වෙන්නේ කුසල් සිතක්. සමහර ලාවට ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතක්. මෙන්න මේ කුසල් සිතේ තියෙනවා සම්මා වාචා කම්මන්තා ජීව කියලා විරති චෛසික තුනක් තියෙනවා. මෙන්න මේ විරති චෛසික තුන විරති සීල කියලා කියනවා. හැබැයි මේ විරති චෛතසික තුනම එකපාර ඇති වෙන්නේ නැහැ. සාමාන්‍ය කුසල සිතක ලෞකික කුසල සිතක් ගත්තාම ලෞකික කුසල සිතක මේ විරති චෛතසික තුනම එකපාර ඇති වෙන්නේ නැහැ. මාර්ග සිත්, ඵල සිත්, ලෝකෝත්තර සිත් වල විතරයි මේ විරති චෛතසික තුනම එකපාර ඇති වෙන්නේ. කොහොම නමුත් ওই විරති චෛතසික එකක් හෝ ඇති වෙනවා නම් අන්න ඒ විරති චෛතසිකයට තමයි අපිට කියන්නේ විරති සීලය කියලා. අවිරති සීලය කියලා කියන්නේ ඒ කුසල සිතේම තියෙන සෙසු චෛසික ටිකට. සෙසු චෛසික අවිරති සීලය කියලා කියනවා. ඒ අනුව විරති සීල අවිරති සීල වශයෙන් ඔන්න අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි දුකේ අරගන්නවා නිශ්චිත සීල අනිශ්චිත සීල වශයෙන්. නිශ්චිත සීලය අනිශ්චිත සීලය කියලා අපිට සීලේ කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා කියනවා. එතන මෙන්න නිශ්චිත භාවයේ පැහැදිලි කරන්න ගිහිල්ලා මේ නිශ්චය භාව දෙකක් අපිට කියනවා. අපිට කියනවා නිස්සයෝති වේ නිස්සයෝ තණ්හා නිස්සයෝ දික්ඛි නිස්සයෝච නිස්සය දෙකක් තියෙනවා නිස්සෘත දෙකක් තියෙනවා නිස්සය භාවයටපත් වීම දෙකක් තියෙනවා තණ්හා නිස්සය සහ දෘෂ්ටි නිස්සය කියලා. ඒතර තණ්හා නිස්සය දික්ඛි නිස්සය කියන දෙකෙන් පළවෙනියෙන් මොන්න තණ්හා නිස්සය කියන්නේ මොකද්ද කියලා අපිට පැහැදිලි කරනවා. කියනවා තත්ත්වයන් ඉමිනාහං සීලේන දේවෝවා භවිස්සාමි දේවඤ්‍යතරෝ වාති එවං භවසම්පත්තින් ආකංකමාණයෙන් පවත්ිතං ඉදන් තණ්හානිසිතං යම් කෙනෙක් කල්පනා කරනවා මේ මගේ සීලේ නිසාවෙන් මම මරණින් මත්තේ යම් කිසි දෙවියෙක් වෙනවා නැත්නම් දේවඤ්‍යතරෝ කියන වචනේ පැහැදිලි කරන දේවෝ කියන වචනේ පැහැදිලි කරන නමින් ප්‍රකට දෙවියෙක් දේවඤ්‍යතරෝ කියලා කියන්නේ නමින් අප්‍රකට දෙවියෙක් කියලා කියනවා එහෙමනම් කල්පනා කරන මම මගේ මරණින් මත්තේ මේ සිල් රැකීම නිසා මම සක්‍ර දේවේන්ද්‍රයා බවට පත් වෙනවා. එතකොට අන්න නමින් ප්‍රකට දෙවියෙක් බවට පත් වෙනවා කියලා යම් කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් ඒක. එහෙම නැත්තම් මම දිව්‍ය ලෝක යනවා කියලා හිතනවා. එතකොට යම්කිසි කවර හෝ කවුරු හෝ දෙවි කෙනෙක් බවට පත් වෙනවා කියලා හිතනවා. අන්න ඒ විදිහට යම් කෙනෙක් තමන්ගේ මේ සීලය හේතුවෙන් මරණින් මත්තේ දිව්‍යක හෝ යම්කිසි නමින් අප්‍රකට දෙවි කෙනෙක් බවට පත් වෙනවා කියලා බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වීම ගහව තියෙනවා භව සම්පත්තිය අපේක්ෂා කිරීමක්. මෙන්න මේ භව සම්පත්තිය අපේක්ෂා කිරීම කියලා කියන්නේ භවය අපි බලාපොරොත්තු වෙන්නේ කාම ලෝකේ නම් කාම තණ්හාව. නිසා කාම තණ්හාව වශයෙන් තමයි භව සම්පත්තිය ප්‍රාර්ථනා කරන්නේ. ඒතර මේ සීලය පරිපූර්ණේ කිරීම තෘෂ්ණාව නිසාවෙන් තමයි සීලය පරිපූර්ණේ කරන්නේ. ආන් ඒ නිසා කියන එක තණ්හා නිස්සය සීලයක් කියලා කියනවා. තෘෂ්ණාව ඇසුරු කරගත්තු සීලයක් කියලා කියනවා. එහෙම නැත්නම් කියනවා යං සීලේන සුද්ධීති එවං සුද්ධ දිට්ඨියා පවත්ිතං ඉදං දිට්ඨි නිසිතං. සමහර වෙලාවට කල්පනා කරන සමහර කෙනෙක් සීලයෙන්ම තමයි විසුද්ධියටපත් වෙන්නේ. සීල් සීල් රැකලා විතරමයි නිවන් දකින්නේ කියලා හිතනවා. මොකද සීල් රැකලාම තමයි යම් කිසි විදිහකට අපි බලාපොරොත්තු වෙන විමුක්තියටපත් වෙන්න පුළුවන් කියලා යම් කෙනෙක් කල්පනා කරනවා. ඒතර එතනදි තියෙන්නේ සීලයෙන්ම සුද්ධියටපත් වෙනවා කියන දිට්ඨිය. දෘෂ්ටියක් තියෙනවා. මොකද සීල් රැකලා විතරක් නිවන් දකින්න හැකියාවක් නැහැ. සීල් රැකීම විතරක්ම නිවන් දැකීම නෙවෙයි. සීල, සමාධි, ප්‍රඥා කියලා අපි නිවන් මාර්ගය පැහැදිලි කරන්නේ. සීල, සමාධි, ප්‍රඥා කියලා කරුණු තුනක් තියෙනවා. මේ කරුණු තුන ගාවම තමයි අපේ නිවන කියන එක තියෙන්නේ. හැබැයි කවුරු හරි කල්පනා කරනවා නම් සීලයෙන් විතරයි විසුද්ධියටපත් වෙන්නේ කියලා සත්‍යෝ. ඒතර ඒක එක්තරා විදිහට දිට්ඨියක් එතන තියෙනවා. ආන් ඒ ධිට්ඨිය නිසා මේ සීලයෙන්මයි නිවන් දකින්න පුළුවන් එහෙම නැත්නම් සීලයෙන්මයි විසුද්ධියටපත් වෙන්නේ කියන මෙන්න මේ ධිට්ඨිය නිසාවෙන් යම් කෙනෙක් සීල් රකින්නවා නම් ආන් එකට කියනවා ධිට්ඨි නිස්සය සීලයක් කියලා කියනවා. එසා දෘෂ්ටිය නිසාවෙන් කරන සීලයක් කියලා කියනවා. අනිශ්චිත සීලය කියලා කියන්නේ අපිට කියනවා යම්පන ලෝකුත්තරං ලෝකියංච තස්සේව සම්භාර භූතං ඉදං අනිශ්චිතන්ති ඒවන් නිශ්චිතානිශ්චිත වශයෙන් විදං යම්පණ ලෝකුත්තරන් ලෝකියංච තස්සේව සම්භර්භූතං මේ ලෞකික වූද ලෝකෝත්තර වූද ඒ ලෝකෝත්තර අධිගමයට පොහොනා ඒ ලෝකෝත්තර අධිගමයට පත් වෙන්න Tamanට උපකාර වන ඒ අධිගමයට එහෙම නැත්නම් යම්කිසි මාර්ගඵල ලබා ගැනීමට හේතු වෙන සීලයක් තියෙනවා නම් මේකට කියනවා අනිශ්චිත සීලයක් කියලා. දැන් යම් කෙනෙක් තණ්හා නිසිතයි නම් සීලය මම මරණින් මත්තේ දිව්‍ය ලෝකයන්ට සුගතිගාමි වෙන්න මම සීල් රකින්නේ කියලා සීල් රකින්නවා නම් ඒ රැකීම තුළ තියෙන තෘෂ්ණාවක්. ඒ තෘෂ්ණාව නිසා ඔහු ඒ සීලය නිසාවෙන් නිවන් විය අවබෝධ කරගෙන තවදුරටත් භව සම්පත්තියටපත් වෙනවා. ditthිය නිසාවෙන් යම් කිසි කෙනෙක් සීල් රකින්නවා නම් එතනත් ditthිය කියන චෛතසිකේ පවතින නිසා ඒ සීල් රකින සීල් කුසලසිතේ ditthිය චෛතසිකේ නෑ. නමුත් මේ දිට්ඨිය කියන එක උපරිශ්‍රේ භාවයටපත් වෙන නිසා අන එතනත් නිවන් දකින්න බාධාවක් තියෙනවා. නිසා ලෝකෝත්තර අධිගමයකට මේ සීලේ යම්කිසි බාධාවක් තියෙනවා. නිශ්චිත සීලේ. හැබැයි ලෝකෝත්තර අධිගමයකට හේතු වෙන සීලයක් තියෙනවා. ලෝකෝත්තර අධිගමයට උපකාර වන සීලයක් තියෙනවා. උපනිශ්‍රේ වෙන සීලයක් තියෙනවා. අන්නේ උපනිශ්‍රේ වෙන සීලේ විශේෂ ලක්ෂණයක් තමයි ඒ සීලය තෘෂ්ණාව හෝ ditthිය හෝ අසුරු කරගෙන පවතින්නේ නැහැ. ඒතර ඒ සීලේ ලෞකික සීලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකෝත්තර සීලයක් වෙන්නත් පුළුවන්. හැබැයි ලෝකෝත්තර අධිගමයකට උපනිශ්‍රය වෙන සීලයක්. විවට්ඨයට විවර්තයට උපනිශ්‍රය වෙන සීලයක්. අන්න එහෙම සීලයක් නම් ඒ සීලයට කියනවා අනිශ්චිත සීලයක් කියලා. ඒ නිසා සීලේ කොටස් දෙකකට බෙදනවා නිශ්චිත අනිශ්චිත කියලා. නිශ්චිත සීලය කියලා කියන්නේ තෘෂ්ණාව නිශ්චය කරගත්තු, එහෙම නැත්නම් ditthිය නිශ්චය කරගත්තු සීලය නිශ්චිත සීලය කියලා කියනවා. අනිශ්චිත සීලය කියලා කියනවා මොකක්ද? මේ තෘෂ්ණාවත් ditthiyat කියන දෙකම ඇසුරු කරගන්නේ නැතිව ලෝකෝත්තර අධිගමයටම උපනිශ්චය වෙන සීලය අනිශ්චිත සීලය කියලා කියනවා. ඒ විදිහට නිශ්චිත අනිශ්චිත විදිහට අපිට මේ සීලය කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ පස්වෙනි දුකේට එනවා. පස්වෙනි සීලේ කොටස් දෙක කාලපරියන්ත සීල ආපානකෝටික සීලය කියලා. පංචම දුකේ කාල පරිච්ඡේදං කତ୍වා සමාදින්න සීලං කාල පරියන්තං. යම්කිසි කාල පරිච්ඡේදයක් තීරණය කරගෙන ඒ කාල පරිච්ඡේදයක් සහිතව යම්කිසි කෙනෙක් සීල් සමාදන් වෙනවා නම් අන්නේ සීල් සමාදන් වෙලා රකින්න සීලය කියනවා කාල පරියන්ත සීලයක් කියලා. දැන් උදාහරණයක් විදිහට උපාසක මහත්තරු උපාසකමල එහෙම නැත්නම් මේ බෞද්ධයෝ පොය දවසට ගිහිල්ලා උපෝසත සීලය රකින්න. දස සීලය, අෂ්ටාංග සීලය. ඒ රකින්නකොටම කල්පනා කරන මම අද දවසේ තමයි මේ සීලය රකින්නේ කියලා. මම හෙට මේ සීලය පවාරණය කරලා මම ආපහු පංචශීලය සමාදන් වෙනවා කියන අදහස තියෙනවා. අන්න ඒකට කාලපරියන්තයි. යම්කිසි කාලයක් කෙලවර කරගෙන තියෙන සීලයක්. ඒතර ඒ සීලය සමාදන් වෙන වෙලාවෙදිම කාලපරිච්ඡේදයක් තමයි ඇති කරගන්නවා. ඒ කාලපරිච්ඡේදයේ තුල තියෙන සීලය නිසා ඒකට කියනවා කාලපරියන්ත සීලයක් කියලා. ආපාන කෝටික සීලයක් කියලා කියන්නේ එහෙම නෙවෙයි. අපිට කියනවා ආපාන කෝටික සීලය කියලා කියන්නේ යාව ජීවන් සමාදීත්වා තතේ පවතිතං ආපාන කෝටිකං. දිව්‍ය තිතේ කියලා තමයි සමාදන් වෙනවා. මං යාව ජීවිකව මේ ශිල්පදේ කඩන්නේ නැහැ කියලා සමාදන් වෙනවා. එහෙම සමාදන් වෙන සීලයට කියනවා ආපාන කෝටික සීලය කියලා. හැබැයි එතනදී ආපාන කෝටික සීලය අපි දිව්‍යත්‍යයක් සමාදන් වෙලා ඉන්නවා කිව්වට සමහර වෙලාවට මේ දිව්‍යත්‍යයක් සමාදන් සමාදන් වෙච්ච ශිල්පදේ හදිස්සියේ කැඩුනොත් මොකද වෙන්නේ? අපිට කියන හදිස්සියේ කැඩුනොත් මේ හදිස්සියේ කැඩෙනවා නම් බිඳෙනවා නම් ඒක තවදුරටත් ආපාන කෝටික සීලයක් නෙවෙයි වෙනවා. ඒතර ආපානකෝටික ශීලයේ වෙන්නේ නැවත වාරයක් අපි දිව්‍ය විවේක රකින්න කියලා සමාදන් වුණොත් එතන ඉඳලා නැවතත් ආපානකෝටික ශීලයක්. ඒ නිසා කාල පරිච්ඡේදයක් සමාදා සමහර වෙලාවට සමාදන් වෙනකොට කාල පරිච්ඡේදයක් අපි ඇති කරගන්නේ නැහැ. දැන් අපි තුමු පංචශීල සමාදන් වෙනකොට අපි කල්පනා කරන්නේ නැහැ මං අහවල් දවස් වෙනකම් පංචශීල රකින්නවා කියලා. එහෙම නැහැ මං දිව්‍ය විවේක පංචශීල රකින්නවා කියලා හිතාගෙන ඉන්නේ. හැබැයි පංචශීල සමාදන් වෙලා රැයට මధుරය කරනකොට අග්ගල් මధుරව මරනවා. එතකොට අන්න පංචශීලයේ ප්‍රාණඝාතය කියන ශික්ෂාපදේ කඩනවා. අන්න එහෙම කැඩුනා නම් අපිට කියනවා මේ කැඩිච්ච සීලය තවදුරටත් ආපාන කෝටික නෑ. නැවත වාරයක් සමාදන් වුණොත් තමයි ආපාන කෝටික භාවයට ආයෙත්පත් වෙන්නේ කැඩෙන්නේ නැතුව රකින්නවා. ඒ නිසා දැන් සමහර වෙලාවට ඒ විදිහට කැඩිච්ච දැන් අද ප්‍රාණඝාතයේ ශික්ෂාපදේ පාණාතිපාතා ශික්ෂාපදේ සමාදන් වෙනවා. ඊට පස්සේ හදිස්සියේ මේ සිල්පදේ කැඩෙනවා. සිල් කැඩුණාට පස්සේ එතනින් ඊළඟට Taman ඊළඟ අවස්ථාව නැවත වාරයක් සිල් සමාදන් වුණේ නැහැ. ඊළඟ අවස්ථාවක් නම් Taman මේ ශික්ෂාපදේ රකින්න. අපිට මේ ශික්ෂාපදේ කැඩිච්ච එක සමාදන් වෙන්න නැතුව එතන ඉඳලා දිව්‍ය අතීතාක් මේ ප්‍රාණඝාත ශික්ෂාපදේ මේ ආරක්ෂා කරා කියලා. ඒත් ඒක ආපාන කෝටි සීලයක් කියලා සලකන්නේ නැහැ. ඒක කාලපරියන්ත සීලයක් විදිහට තමයි එතකොට සලකන්න වෙන්නේ. එතකොට කාලයක් සලකලා සමාදන් වෙච්ච සීලයක් නොවුනට එතකොට ඒක ආපාන කෝටික සීලය කියන කොටසෙන් අයින් වෙනවා. කාලපරියන්තයි කියලා අපිට කියන්න බෑ. එතන ඉඳලා සමාදන් වීමක් නැති නිසා. හැබැයි ආපාන කෝටික සීලයක් වඩපත් වෙන්නේ නැහැ කියනවා. හදිස්සිය හැරි මේ ශික්ෂාපදේ පැළුණා. ඉතින් එතන ඉඳලා දිවිහිමි සමාදන් වීමකින් තොරව දිවිහිමියෙන්ම රැක්කත් ඒක මේ ආපාන කෝටික සීලය කියන එකට ඇතුළත් කරන්නේ නැහැ කියලා විසුද්ධි මාර්ග ටීකාවේ අපිට පැහැදිලි කරනවා. ඊළඟ කොටස් දෙක තමයි සපරියන්ත සීල අපරියන්ත සීල කියන කොටස් දෙක. ඒකත් අපි පැහැදිලි කරලම අපි අද වැඩසටහන අවසන් කරමු කියලා මම හිතනවා. සපරියන්ත අපරියන්ත කියලා කියන්නේ පරියන්ත කියලා කියන්නේ කෙලවරක් කියන එක. සපරියන්තයි කියලා කියන්නේ කෙලවරක් සහිතයි කියන එක. සපරියන්ත සීලය. ඒතර සපරියන්ත සීලය කියලා කියන එක පැහැදිලි කරනවා. ලාභ යස ඥාති අංග ජීවිත වශයෙන් දිත්ත පරියන්තං සපරියන්තං නාම. ලාභය යසස කියන්නේ කීර්තිය ඒ වාගේම ඥාති අංග ජීවිත මෙන්න මේ වාගේ යමක් යමක් උදෙසා යමක් කෙලවර කොට ඇති සීලයක් තියෙනවා නම් අන්න ඒක අපට කියනවා සපරියන්ත සීලයක් කියලා. කෙලවරක් සහිත සීලයක් කියලා. උතරත ඒක පැහැදිලි කරනවා වුත්තම්පි චේතම් පටිසම්භිදායන් කියලා පටිසම්භිදා මගපාළියේ පැහැදිලි කරන සූත්‍ර පාඨකින් අපිට පවදුරටත් පැහැදිලි වෙනවා කතමන්තං සීලං සපරියන්තං මොකද්ද මේ සපරියන්ත සීලය කියලා කියන්නේ? අතිශීලං ලාභ පරියන්තං. අතිශීලං යස පරියන්තං යන ආදි වශයෙන් මේක අපිට පරිසම්බිදා මඟපාලේ විස්තර කරනවා. ඒ විස්තර කරලා කියනවා අපිට පැහැදිලි කරනවා කතමන්තං සීලං ලාභ පරියන්තං. මොකද්ද ලාභ පරියන්ත සීලයක් කියන්නේ? ලාභ පරියන්ත සීලය අපිට පැහැදිලි කරනවා ඉදේ කච්චෝ මේ ශාසනයේහි ඇතැම් කෙනෙක් ලාභ හේතු ලාභපත්‍ය ලාභ කර්ම යතහ සමනදින්නම් සික්ඛාපදං වේතික්කමති. ලාභයක් හේතුවෙන් තමන් සමාදන් වෙච්ච ශික්ෂාපදේ බිඳිනවා. දැන් හිතමු අපි ශික්ෂාපදයක් සමාදන් වෙලා ඉන්න අපිට දැන් අපිට සාමාන්‍යයෙන් සාමාන්‍ය ලෞකික ලෝකයේ තුල ව්‍යාපාරාදී කරන අය අපිට විශේෂයෙන්ම කියන රකින්න අපහසුයි කියලා කියන ශික්ෂාපදයනේ මුසාවාද කියලා කියන එක. දැන් මුසාවාද ශික්ෂාපදේ සමාදන් වෙලා ඉන්නවා. මුසාවාද ශික්ෂාපදේ සමාදන් වෙලා මම බොරු කියන්නේ නැහැ කියලා ඉඳලා යම් විශේෂ කටයුත්තක් කරනවා තමන්ට අලාභයක් වෙන්න පුළුවන් තරක් වෙනවා. දැන් මේක ඇත්ත කිව්වොත් තමන්ට අලාභ වෙනවා. ඒ නිසා බොරුවක් කියනවා. අන්න බලන්න ලාභ පරියන්ත සීලයක්. ඒකට ලාභයක් හේතුවෙන් තමන් සමාදාගිත ශික්ෂාපදේ ව්‍යතික්‍රමණය කරනවා නම් ඒකට කියනවා ලාභ පරියන්ත සීලයක් කියලා. අන්න මේ විදිහට සපරියන්ත සීලය කියන එක ලාභ පරියන්ත, යස පරියන්ත, ඥාති පරියන්ත, අංග පරියන්ත, ජීවිත පරියන්ත කියලා මෙන්න මේ විදිහට පස්ස දෑරුම් කරලා අපිට පටිසම්භිදා මග්ගපාළියේ මේක දක්වනවා කියලා කියනවා. අපරියන්ත විස්සජ්ජනේති අපරියන්ත විස්සජ්ජනේතාවහම එතනත් ඒ විදිහටම දැනගන්න මේ සපරියන්ත සීලයේ අනිත් අත තමයි අපරියන්ත සීලය. ඒ කියන්නේ ඒකට උදාහරණයක් අපිට මේ සාධක පාඩයක් දක්වන පටිසම්භිදා මග්ගපාලී සාධක පාඩේ මේ විදිහටම කතමන්තං සීලං නලාභ පරියන්තං මොකද්ද නලාභ පරියන්ත සීලය කියලා කියන්නේ ඉදේකච්චෝ. ඉද ඒකච්චෝ. ඉද මේ ශාසනයේ ඒකච්චෝ. ඇතම් කෙනෙක් ලාභ හේතු ලාභපත්‍යා ලාභ කාරණා යතහ සමාදින්න සික්ඛාපද වීතික්කමාය චිත්තං පින උප්පාදේති. ලාභයේ හේතුවෙන් Taman සමාදන් වෙච්ච ශික්ෂාපදයේ ව්‍යතික්‍රමණය කරන්ද චිත්තම් පින උපාදේති සිතක්වත් උපදවන්නේ නැහැ කියලා කියනවා. අන්න Taman සමාදන් වෙච්ච ශික්ෂාපදය කඩ කරන්ද Tamanගේ ලාභයක් හේතුවෙන් එහෙම Taman ශික්ෂාපදේ කඩ කරනවා කියන සිතක්වත් උපදවන්නේ නැත්නම් අන්න එය අපරියන්ත සීලයක් කියලා කියනවා. ඒතනදි කියනවා කිංසෝ වීතික්කමිස්සති. එතකොට එයා හිතක්වත් උපදවන්නේ නැත්නම් එයා ව්‍යතික්‍රමණයක් කොහොමවත් කරන්නේ නැහැ. තමන්ගේ සීලය රකින්න කියලා හිතක්වත් උපදවන්න නැත්නම් සීලය සීලය කඩන්න කියලා හිතක්වත් උපදවන්න නැත්නම් සීලය කැඩීමක් සිද්ධ වෙන්නේම නැහැ කිසිම ආකාරයකින්. ඒ නිසා ඒක අපරියන්ත සීලය කියලා කියනවා. ඒකට අනිකුත් සීල ටිකත් ඒ විදිහට විස්තර කරගන්න කියලා අපිට කියනවා. ඒ අනුව පරියන්ත අපරියන්ත කියලා අපිට මේ සීලේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අවසාන කොටස් දෙක තමයි ලෝකීය සීල, ලෝකුත්තර සීල කියලා. ලෞකික සීලය සහ ලෝකෝත්තර සීලය කියලා අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියනවා. එතනදී කියනවා සබ්බම්පි සාසවං සීලං ලෝකියං. සියලුම සාසව සාසව කියන්නේ ස ආසව. ආශ්‍රව සහිතයි කියන එක තමයි සාසවයි කියලා කියන්නේ. ප්‍රසාසවා ධම්මා අනාසවා ධම්මා කියලා එහෙම අභිධර්මයේ අපි මේක විග්‍රහ කරනවානේ. සාසව අනාසව කියන පද. නම් ආශ්‍රව කාමාශ්‍රව භවආශ්‍රව දිත්තාශ්‍රව අවිජ්ජාශ්‍රව කියලා අපිට චත් ආශ්‍රව හතරක් වෙන චතුරාශ්‍රවයක් තියෙනවා. ඒතර සමහර වෙලාවට යම් කෙනෙක් ශික්ෂාපදයක් යම් කෙනෙක්ගේ සීලයක් රැකීමක් තියෙන්න පුළුවන්. තමන්ගේ ආශ්‍රව සහිතව රකින සීලයක්. මෙන්න මේ ආශ්‍රව සහිතව රකින සීලයට කියනවා ලෞකික සීලය කියලා. එතකොට අපි කාමාශ්‍රවේ සහිතයි කියලා කියන අපිට සීලේ රකිද්දී අපිට තෘෂ්ණාව කියන එකක් එනවනම් ඇති වෙනවා නම් අපේ සිතේ තෘෂ්ණාව නැති වෙලා නැහැ. අපි රහත් වෙනකන් අපිට තෘෂ්ණාව නැති වෙලා නැති තත්වයකදී අපි සීලේ රකිද්දි මේ තෘෂ්ණාවත් අපිට ඒකේ ඒක පැත්තක තියෙනවනේ. ඒතකොට ඒක ආශ්‍රව සහිතව අපි රකින සීලයක්. කාමාශ්‍රව, භවආශ්‍රව අපිට මේ භවය වෙනුවෙන් ඒ කියන්නේ අපි රූපාවචර අරූපාවචර භවයක උත්පත්ති වෙනුවෙන් අපි යම් කිසි කෙනෙක් සීල් රකින්නවා නම් ඒ සීල් රකිලා මම මේ විදිහට සීල් රැක්කා මට ධානයක් උපදව ගන්න පුළුවන්. ඒ ධානය උපදවගෙන මට බ්‍රහ්ම ලෝකයන් පුළුවන් කියලා බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක තුල තියෙනවා මේ භවාශ්‍රවය කියන එකක් තියෙනවා. ඒතකොට කාමාශ්‍රව, භවාශ්‍රව ඒ වගේම එතනදී භවාශ්‍රව කියන පදේ පැහැදිලි කිරීම මට හරියට මතක නෑ අත්තටම. කොහොමද භවාශ්‍රව කියන පදේ එතනදී පැහැදිලි කරේ කියන එක කොහොමද මේ විදිහට ආශ්‍රව ධර්ම සහිතව අපි රකින්න සීලයක් තියෙනවා ඒකට තමයි කියන්නේ සාශ්‍රව සීලය කියලා. නිසා කියන සබ්බම්පි සාශ්‍රවං සීලං ලෝකීය සීලං කියලා. සියලු ආශ්‍රව සහිත සීලය ලෞකික සීලය කියලා කියනවා. ඒ වගේම සඳහන් කරන මේ ලෞකික සීලය අපිට කියනවා තත් ලෝකියං භව විශේෂාවහ හෝති. මේ ලෞකික සීලය කියලා කෙනෙක් භව විශේෂාවහ. ඒතර මොකද්ද භව විශේෂාවහයි කියලා කියන්නේ භව සම්පත්තිය නිලවනවා. ඒතර අපිට මේ ජීවිතෙන් තව ජීවිතයකටපත් වෙන්න මේ විදිහට භවයේ තියෙන සැපය කියන එක අපිට ලබා දෙනවා ලෞකික සීලය නිසා. එයි මේ සීලය තුළ අපි යම් කිසි විදිහකට ආශ්‍රව සහිතව තමයි මේ සීලය රකින්නේ. ඒ වගේම තමයි භව නිස්සරණස්ස සම්භාරෝ. ඒ විතරක් නෙවෙයි භව නිස්සරණේ පිණිස කියන්නේ නිවන් දකින්නත් මේක උපනිශ්‍රය වෙනවා, ප්‍රත්‍යක් වෙනවා. දැන් අපි සිල් රකින්නේ කවුරු හරි හිතෙන්න පුළුවන් එහෙමනම් අපි දිව්‍ය ලෝකයන් විතරක්ද අපිට හැකියාව ලැබෙන අපිට නිවන් දකින්න බැරිද සිල් රැකලා කියලා. නෑ පුළුවන්. ඒ සීලය කියන එක භවනේ සරණයට ප්‍රත්‍ය භාවයකටපත් වෙනවා කියලා කියනවා. ඒ නිසා භව විශේෂාවහං කියලා කියන්නේ භව විශේෂයක් ගෙන දෙනවා. හැබැයි භවනේ සරණයට උපකාර වෙනවා. ලෝකෝත්තර සීලය කියලා කියන එක ඒක භව විශේෂාවහ නෑ. ලෝකෝත්තර සීලය කියන එක ඒක අනාශ්‍රව සීලයක්. ආශ්‍රව රහිතව කරන සීලය රකින්න සීලය තමයි ලෝකෝත්තර සීලය කියන්නේ. ඒක භව නිස්සරණවහං භව නිස්සරණයට පත්‍ය වෙනවා කියලා කියනවා. ඉතින් මෙතනදී ලෝකෝත්තර සීලය කියන එකට ගන්නේ භව නිස්සරණවහ. ඒක නැත්නම් භව නිස්සරණයට නිවනට උපකාර වන සීලය වෙන්නේ මාර්ග සීලය. කියන්නේ මාර්ග සිතක තියෙන සීලය. ඒ වගේම ලෝකෝත්තර සීලය කියන එක පච්චවෙක්කන ඥානස්සච භූමි කියලා කියනවා ප්‍රත්‍යවේක්ෂා ඥාණයට භූමිය බවට පත් වෙනවා කියලා කියනවා ප්‍රත්‍යවේක්ෂා ඥාණයට භූමිය බවට පත් වෙනවා කියලා කියන්නේ එතන සඳහන් කරන්නේ ඵල සීලය මාර්ග සිතේ නෙවෙයි ඵල සිතේ තියෙන සීලය ඒ නිසා ලෝකෝත්තර සීලය කියලා කියන්නේ අනාශ්‍රව සීලයක් එනවා මාර්ග සිතේ සහ ඵල සිතේ පහළ වෙන සීලය අනාශ්‍රව සීලයක් අන්නේ අනාශ්‍රව සීලය අපිට කියනවා භවනි සරණයක් භවනි සරණේ ගෙන දෙනවා ඒ වගේම තමයි ප්‍රත්‍යවේක්ෂා ඥාණයට භූමිය බවට පත් වෙනවා කියලා. ඒ පිළිබඳව අපට දේශනාවක් දේශනා පාඩයක් අපිට දක්වන උදාහරණයක් විදිහට අපිට විසුද්ධි මාර්ගයේ සඳහන් වෙන උදාහරණයක් විදිහට ඒක මම මේ අපේ තිරේට ඒක මම දාලා නැහැ විනයෝ සංවරත්හය සංවරෝ අවිප්පටිසාරත්හය අවිප්පටිසාරෝ පාමොජ්ජත්හය පාමොජ්ජං පීතත්හය පීති පස්සද්දත්තාය පස්සද්දිසුකත්තාය සුඛං සමාදත්තාය සමාධි යතහ භූත ඥාන දසනත්තාය යතහ භූත ඥාන දසනං නිබ්බිදත්තාය නිබ්බිදා විරාගත්තාය විරාගෝ විමුක්තත්තාය විමුක්ති විමුක්ති ඥාන දසනත්තාය විමුක්ති ඥාන දසනං අනුපාදා පරිණීවාන පරිනිබ්බානත්තාය මේ විදිහට පිළිවෙලින් අපිට දක්වන විනයෝ සංවරත්තාය විනය කියලා කියන්නේ සංවරයේ පිණසයි කියලා කියනවා. ඒතර මෙතන විනය කියලා කියන්නේ අතරම භාග්‍යතුන් වහන්සේ අපට පරවන විනය කියලා කියන එක ඒත් අපිට දක්වනවා විනය සංවරත්තහය කියලා කිව්වහම විනය කියලා කියන්නේ විනය පරියත්තිය නැත්නම් විනයේ පැමිණිච්ච ශික්ෂාපද කියලා කියන ඒවා. ඒ වගේම තමයි සංවරෝ අවිප්පටිසාරත්තය. සංවරය කියලා කියන්නේ විපිරිසර භාවයෙන් මිදීමට. ඒ වගේම තමයි අවිප්පටිසාරෝ පාමුජ්ජත්තය. අවිප්පටිසාරය කියලා කියන එක ප්‍රමෝදයේ පිණිස ප්‍රමෝදය කියලා කියන්නේ තරුණ ප්‍රීතියට කියන නමක්. එනිසා අවිප්‍රතිසාරෝ පාමුජ්ජත්හය. පාමුජ්ජං පීතත්හය. ඒ තරුණ ප්‍රීතිය මොකටද? තරුණ ප්‍රීතිය තමයි බලවත් ප්‍රීතියට. ඒකයි පාමුජ්ජං පීතත්හය ප්‍රමෝදේ ප්‍රීතිය පිණිස. පීති පස්සද්දත්හය. ප්‍රීතිය මොකටද? පස්සද්ධිය පිණිස. සංහිඳීන් පිණිස. සංහිඳියාව පිණිස. පස්සද්දි සුඛත්පාය. පස්සද්ධිය සැපේ පිණිස සුඛං සමාදත්තාය සැපය සමාධිය පිණිස සමාධි යතහභූත ඥාන දර්ශනත්තාය සමාධිය යතහභූත ඥාන දර්ශනය පිණිස ඒ කියන්නේ ප්‍රත්‍ය සහිත නාම රූප දැකීම පිණිසයි යතහභූත ඥාන දර්ශනං නිබිදත්තාය ප්‍රත්‍ය සහිත සප්පච්චේ නාම රූප දර්ශනය කියලා කියන එක ප්‍රත්‍ය සහිත නාම රූප දර්ශනය කියන එක මොකටද නිබ්බිදත්තාය නිබ්බිදා කියලා කියන්නේ ඥාණයට කියලා කියන එහෙම නැත්නම් බලවත් විපස්සනාව තමයි නිබ්බිදා කියන වචنين අදහස් කරන්නේ. නිබ්බිදා විරාගත්තා. ඒ නිබ්බිදාව කියන එක විරාගය පිණිස විරාගය කියන වචنين අදහස් කරන්නේ මාර්ගය කියලා කියනවා. ඒ මාර්ගය එහෙම නැත්නම් විරාගෝ විමුක්තත්හාය විමුක්තිය කියලා කියන්නේ අරහත් ඵලය කියලා කියනවා. විමුක්ති විමුක්ති විමුක්ති ඥාන දර්ශනත්තා එතන විමුක්ති ඥාන දර්ශනය කියලා කියන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥාන ප්‍රත්‍යවේක්ෂණය කියලා කියනවා විමුක්ති ඥාන දර්ශනං අනුපාදා පරිනිබ්බානත් ආයි විමුක්ති ඥාන දර්ශනය කියන එක උපාදා පරිනිර්වාණය පිණිසයි කියලා කියනවා. ඒ තදත්තා කතා මෙන්න මේ මේ අර්ථයේ පිණිසයි මේ කතාව මේ විනය කතාව බුදුරජාණන් දේශනා කරන මේ පිණිසයි මේ විනය කතාව ඒ තදත්තා මන්තනා ඒ පිණිසයි විනය ਵਿਚාරණය එහෙම නැත්නම් මන්ත්‍රණය ඒ තදත්තා උපනිෂා ඒ පිණිසයි මේ කියන අනුපාදා පරිනිර්වාණය පිණිසයි මේ කියන මේ උපනිෂය උපනිෂය කියලා කියන්නේ මේ විනය සංවරත්තා යනාදී වශයෙන් මේ පිළිවිලෙන් සඳහන් කරපු කරුණු කාරණාවල උපනිශ්‍රී කියලා කියන එක මෙන්න මේ පිනිසයි කියලා කියනවා. ඒතදත්තං සෝතාවදානං මේ සෝතාවදාහනය මේ අවධානයෙන් ඇසීම කියලා කියන එක ධර්ම ශ්‍රවණය කියලා කියන කාරණය මේ අනුපාදා පරිනිර්වාණය පිනිසයි කියලා කියනවා. යදිදං අනුපාදා චිත්තස් විමුක්ඛෝ මෙන්න මේ අනු උපාදාන රහිතව ශිතක මිදීම කියලා කියන එක මතක නිවන් අවබෝධය කියන කාරණේ සඳහා තමයි මේ සියලු විනය කතාව කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා විනය පිටකේ පරිවාර පාළිය. ඒ වගේම ලෝකුත්තරං භවනිස්සරණවහං කියලා කියනවා මේ ලෝකෝත්තර සීලයේ භවනිස්සරණවහයි ප්‍රත්‍යවේක්ෂා ඥානයේ භූමී කියලා කියන්නේ මෙන්න මේ නිසයි කියලා අපිට සාධක පාඩ ගලපලා ලෝකීය ලෝකෝත්තර වශයෙන් ලෞකික ලෝකෝත්තර වශයෙන් සීලයේ දෙවදරුම් කියලා සීලයේ දෙවදරුම් වර්ග ටික අවසන් කරනවා. ඒ අනුව අද දවසේ අපිට වැඩසටහන සඳහා ඇත්තටම අපි පැයක් කාලයක් කියලා කියවට අපි පැය පැයකට විනාඩි 15ක පමණ කාලයක් අපි අපිට ගන්න සිද්ධ වුණා. අපි මේ සියලු පැහැදිලි කිරීම අතරමඟ නතර කරනවට වඩා මේ පැහැදිලි කිරීම අවසන් කරන එක හොඳයි කියලා. ඒ නිසා අපි පැය භාගයක පමණ කාලයක් අපට ලබා දෙන්න පුළුවන් යම් කිසි කෙනෙකුට මේ පිළිබඳව ප්‍රශ්නයක් අපිට අහන්න තියෙනවා නම් යම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කිරීම සඳහා අපි අදාළ කාලය ලබා දෙනවා මේ වැඩසටහන සහ සම්බන්ධ වන අයට මේ පිළිබඳව ප්‍රශ්න ඇසීම සඳහා මේ කාලය. පෙරුවන් සර්ණයි අවසරයි ස්වාමින් වහන්සේ මේ අද කරපු මේ මේ පාදමේ අභිසමාචාරී චාරික සීලය ඒකේ මේ මම මේ ඉස්සෙල්ලා මේ පන්තියක් කරා ඒකේ මම මගේ නෝට් එකේ ලියාගෙන තියෙනවා වත පුරන්නේ නැත්නම් ශීලය නැත කියලා මේ ඒකෙම මේ ඒකම තියෙනවා මේ චේතනා ශීලයේ යටතේ ඒක මේ මම ලියාගෙන තියෙන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ස්වාමින් වහන්සේ? ත්‍රිවන් සරණයි. එතකොට මේ මහත්මිය අපිට සඳහන් කරේ මේ වත පුරන්නේ නැත්තම් සීලේ නැත කියලා සඳහන් කරගෙන තිනවා කියලා. ඒතර අපිට දැන් ආවි සමාචාරික සීලය කියන එක අපි පැහැදිලි කරගෙන ගිය තැනට අපි ගියොත් අපේ වැඩසටහනේ ආවි සමාචාරික ආදි බ්‍රහ්මචාරීක සීලය කියන එක ආකාර කිහිපයකට පැහැදිලි කරනවා. අභිසමාචාර උත්තම සමාචාරය කියලා ආදි බ්‍රහ්මචරී කියලා කියන්නේ මේ ආජීව අෂ්ටමක සීලය කියලා ඒක එක වර්ග කිරීම. ඊළඟට දෙවෙනි වර්ග කිරීමට ඇවිල්ලා කියනවා ආදි සමාචාරික සීලය කියලා කියන්නේ කුද්දාන කුද්දක ශික්ෂාපද ආදි බ්‍රහ්මචරීක සීලය කියන්නේ පරාජිකා සංඝාදිශේෂ කියන එක. ඒත් මෙතනින් ගත්තහම මේ කුද්දාන කුද්දක ශික්ෂාපද ළඟට එකතු වෙනවා අතරම වත්පිළිවෙත් කියන කොටසක්. මොකද අපිට මහා වගපාලි චුල්ල වගපාලි කියන කොටස් දෙකේ වික්ෂුන් වහන්සේලාට අපි කලින් සඳහන් කරපු වත්පිළිවෙත් හැම සියල්ලක්ම පූර්ණේ කළ යුතු ආකාරයකට පැහැදිලි කරනවා. එතකොට මේ වත්පිළිවෙත් පුරන්නේ නැත්නම් එක්තරා විදිහට ආදි සමාජාචාරික ශීලී කැඩෙනවා. ඒතර මේ මහත්මිය මම හිතන්නේ සඳහන් කරගෙන තියෙනවා කියලා කිව්වේ අපිට ඇහිච්ච විදිහට වත පුරන්නේ නැත්නම් ශීලයේ නැත කියලා. ඒක එක්තරා විදිහට අපිට මේ ආදි සමාජාචාරික ශීලයේ කියන කොටසට වත්පිළිවෙත් කියලා අයිති. මොකද ඊළඟ කොටසෙත් අපිට සඳහන් කරනවා ඊළඟ පැහැදිලි කිරීමෙත් ආදි සමාජාචාරික සීලය කියලා කියන්නේ කන්දකවත්ත පරියාපන්නං ආදි සමාජාචාරිකම් කියලා. කන්දකවත්ත කියලා කියන්නේ මහවග්ගපාලි සහ චුල්ලවග්ගපාලි කියන කොටස් දෙකේ තියෙන වත්පිළිවෙත්. ඒතර මේ කොටස් දෙකේම අපිට විශේෂයෙන්ම චුල්ලවග්ගපාලියේ වත්තක් කන්දකේ කියලා කන්දකයක් වෙන මේ වත්තක් කන්දකේ වත් 14ක් අපිට දක්වනවා. මේ වත් 14න් අපිට අපිට දක්වනවා භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ හැම වතක්ම පුරන්න ඕනේ වත පුරන්නේ නැති තැන දුක්ඛල ඇවතක් වෙනවා කියලා. ඒ නිසා ආදි සමාජාචාරික සීලය කියන එකට වත්පිළිවෙත් ටික අනිවාර්යයෙන්ම අයිති වෙනවා. සා වත්පිළිවෙත් පුරන්නේ නැත්නම් ඒ වත්පිළිවෙත් නොපිරීම කියන තැනදී ආදි සමාජාචාරික සීලය කැඩෙනවා. ආදි සමාජාචාරික සීලය අපිරිසිදු වෙනවා. ඒ නිසා ආදි සමාජාචාරික සීලය කියලා කියන්නේ එක්තරා විදිහට වත්පිළිවෙත් පිරීම තමයි. මම හිතන්නේ මහත්මේ අහපු ප්‍රශ්නේ ඒ කොටසයි අපිට මතක විදිහට ඊට අමතරව වෙන කොටසක් තව මට මතක විදිහට නම් එච්චරයි ඇහුවේ මේ මහත්මියට පැහැදිලිද දන්නේ ඊට අමතරව යමක් අවශ්‍ය නම් පැහැදිලි කරන්න පුළුවන්. පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ඇත්තටම මම මේ ප්‍රශ්නේ අහන්නේ මේ එක එක තැන්වල අපිට වෙලක විදිහට අහන්න ලැබෙන නිසා මේක පැහැදිලි කරගන්න දැන් ස්වාමීන් වහන්ස සෝවාන් ආර්යයන් වහන්සේ කෙනෙකුට මේ ආදි බ්‍රහ්මචර්යාව සීලය හෝ පංච සීලය කැඩෙන්න අවස්ථාවක් තියෙනවද ස්වාමීන් වහන්ස මොකද සමහර වෙලාවට මම අහලා තියෙනවා ආනන්තරය පාප කර්ම විතරයි සිද්ධ වෙන්නේ නැත්තේ කියලා ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ස්වාමීන් වහන්ස පෙරුවන් සරණයි ඔව් ඇත්තටම මගපලලාවී ආරයන් වහන්සේලා පිළිබඳව සඳහන් කරන්නේ සෝතාපන්න ආදී මගපලලාභී ආරයන් වහන්සේලා පිළිබඳව සඳහන් කරන්නේ උන්වහන්සේලා මේ මාර්ගඵල ලබන අවස්ථාවේදී පවතින සීලයෙන් තමන් රකින යම්කිසි නිත්‍ය සීලයක් වෙනවා නම් ඒ නිත්‍ය සීලයෙන් පහලට වැටෙන්නේ නැහැ කියලා. ඒ යන පංචිල් රකින පුද්ගලයෙක් නම් පංචිල් කඩාගන්නේ නැහැ. ඒතර දැන් පංචශීලයේවත් නැතුව සෝතාපන්න භාවයකටපත් වෙන්න බෑ. පංචශීලයේවත් රකින්නේ නැති පුද්ගලයෙකුට සෝවාන් වෙන්න බෑනේ. ඒතර ඒ නිසා අනිවාර්යයෙන්ම සෝතාපන්න ආරයන් වහන්සේ නමක් පංචිල් කඩ කරන්නේ නැහැ. එතකොට නමුත් ආදි බ්‍රහ්මචර්යයක ශීලය කියලා කිව්වහම ආදි බ්‍රහ්මචර්යයක ශීලයේදී සඳහන් කරන්නේ මේ මාර්ගසිතටපත් වෙන්න పూర్වයේ තියෙන ශීලය. ඒ අනුව අපි ආජීව අෂ්ටමක ශීලය කියලා කියන මේ ශීලය තමයි සඳහන් කරන්නේ. ඒ හැබැයි මට මතක නැහැ අර්ථ කතාවක තියෙනවද කියලා කොහේ හරි තැනක මේ ආජීව අෂ්ටමක ශීලයක් අනිවාර්යයෙන්ම රකින්නවද කියන එක. ඒක මට මතක තැනකදී මුණ ගැහිලා තියෙනවම කියන්නේ මගේ මතකේ නැහැ එහෙම. එහෙම මට අමතක වෙලා යම් තැනක තියෙනවා නම් එහෙම වෙන්න පුළුවන්. මගේ මතකයේ හැටියට එහෙම සඳහනක් මට මුණ ගැහිලා නැහැ. නමුත් ඒ ශීලය මාර්ගසිතර పూర్වේ අනිවාර්යයෙන්ම සම්පාදනය වෙලා තමයි මාර්ගසිතටපත් වෙන්නේ. ඒ නිසා නමුත් නිත්‍ය වශයෙන් Taman රකින්න ශීලය නම් කැඩෙන්නේ නැහැ කියලා විශේෂයෙන්ම සඳහන් වෙනවා පංචශීලයේ කැඩෙන්නේ නැහැ. ඒ අනුව සාමාන්‍ය ගිහි පුද්ගලයන් නම් පංචශීලය අපි තුමු සාමණේර භික්ෂුන් වහන්සේ නමක් සෝතාපන්න වෙනවා නම් උන්වහන්සේ සාමණේර සීලයෙන් පහළට වැටෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට උන්වහන්සේ ගිහි භාවයට උපැවිදි භාවයට පත් වීමක් සෝතාපන්න ආරයන් වහන්සේ කෙනෙකුට විය නැහැ දෙයක්. ඒ වගේම උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් උපසම්පදා සීලයෙන් පහළට වැටෙන්නේ නැහැ. එතකොට මේ නිසා මෙහෙම සඳහන් කරනවා Taman යම් රකින්න සීලයක් තියෙනවා නම් ඒ සීලෙන් පහළට වැටෙන්නේ නැහැ කියලා. හැබැයි ඊළඟට අපිට සඳහන් කරනවා දැන් රතන සූත්‍රේ උනත් අපිට සඳහන් කරන්නේ අර කිංචාපි සෝකම්මං කරෝති පාපකම් යනාදී වශයෙන් යම්කිසි විදිහකට උන්වහන්සේලා තින් සමහර සිල්පද කැඩෙන්න පුළුවන් කියනවා. මොනවද කැඩෙන්න පුළුවන් සිල්පද? කිංචාපි සෝකම්මං කරයේ පාපකම් කියන තැනට පැහැදිලි කරනවා මේ කියන්නේ ප්‍රඥප්තිවද්ද ශික්ෂාපද කියලා. ප්‍රඥප්තිවද්ද ශික්ෂාපද ලෝකවද්ද ශික්ෂාපද කියලා ශික්ෂාපද කොටස් දෙකක් තියෙනවා. ප්‍රඥප්තිවද්ද කියලා කියන්නේ මම ලෝකවද්‍ය කියන එක මුලින් පැහැදිලි කරු. ලෝකවද්‍ය කියලා කියන්නේ ව්‍යතික්‍රමන චිත්තය අකුසල සිතක් නම්. මේ ශික්ෂාපදයේ කැඩීමේ සිත ඒකාන්තයෙන්ම අකුසලයි නම් ඒ අකුසල සිතකින් කැඩෙන සිල්පදයක් වෙනවා නම් ඒකට කියනවා ලෝකවද්‍ය ශික්ෂාපදයක් කියලා. දැන් අපි ගත්තොත් ප්‍රාණඝාතය කියලා කියන එක අපිට කුසල සිතකින් ප්‍රාණඝාතය කරන්න බෑ කිසිම ආකාරයකින්. කුසල සිතකින් ප්‍රාණඝාතය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ප්‍රාණඝාතය කියන එක කරන්න වෙන්නේම අකුසල සිතකින්ම තමයි. නිසාන්න ව්‍යතික්‍රමන චිත්තය ඒකාන්තයෙන්ම අකුසල සිතක්. ඒ නිසා ප්‍රාණඝාත ශික්ෂාපදේ කියලා කියන එක ලෝකවද ශික්ෂාපදයක්. හැබැයි ප්‍රඥප්තිවද ශික්ෂාපද තියෙනවා. ප්‍රඥප්තිවද ශික්ෂාපද කියලා කියන්නේ මොනවද? අපිට සමහර ශික්ෂාපද තියෙනවා බුදුරජාණන් වහන්සේගේ පැනවීම නිසා තමයි අපි මේ ශික්ෂාපද රකින්නේ. දැන් භාග්‍යතුන් වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට කියනකොට දස්වල කොලාතු කඩන්න එපා කියලා බුතගම් පාතව්‍යතාවේ පාචිත්‍යයන් කියලා ශික්ෂාපදයක් දැම්මට සමහර වෙලාවට යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න මල් කඩන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේට පූජා කරන මල් කඩන උපසම්පදා භික්ෂුන් වහන්සේට කුසල් සිතක් තමයි ඇති උනේ. තමයි අපි තුමු මේ ප්‍රඥප්තිය දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මේ ශිල්පදයක් දාලා තියෙනවා කියලා දන්නේ නැහැ. දන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න කියලා මල් කඩනවා. ඒ භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න කියලා මල් කඩනකොට ඒතනක කුසල සිතක් ඇති වෙනවා. හැබැයි ශික්ෂාපදේ කැඩෙනවා. කුසල සිතනොත් ශික්ෂාපදේ කැඩෙනවා. අන්න ඒ වාගේ ශික්ෂාපද අපි කියනවා. ඒ කියන්නේ ඒකාන්තයෙන්ම අකුසල සිතකින් නෙමෙයි නම් කැඩෙන්නේ. ඒබඳු ශික්ෂාපද වලට කියනවා ප්‍රඥප්තිවද ශික්ෂාපද කියලා. රතන සූත්‍රයේ මේ කිංචාපි සෝකම්මං කරයේ පාපකම් කියන තැනට පැහැදිලි කරනවා මේ ආරයන් වහන්සේලා අතින් ප්‍රඥප්තිවද ශික්ෂාපද සමහර ලාවට කැඩෙන්න පුළුවන්. හැබැයි ලෝකවද ශික්ෂාපදයක් කවදාවත් කැඩෙන්නේ නැහැ කියලා. ලෝකවද ශික්ෂාපදයක් කවදාකවත් කැඩෙන්නේ නැති නිසා ලෝකවද්ද වශයෙන් යම් ශික්ෂාපද තියෙනවා නම් අපිට ප්‍රාණඝාතය හෝ වේවා අදත්තා දානය හෝ වේවා කාම මිත්‍යාචාරය හෝ වේවා විශේෂම සුරාපාන ශික්ෂාපදේ පවා අපිට කියනවා ඒක ලෝකවද ශික්ෂාපදයක් ඒ නිසා එය කැඩෙන්නේ නැහැ සෝතාපන්න ආරයන් වහන්සේලම අතින් කියලා සෝතාපන්න ආදී මගපල්ලාභී ආරයන් වහන්සේ නමක් අතින් කියලා. ඒතර ශික්ෂාපද හැබැයි අර විදිහට සමහර වෙලාවට කැඩෙන්න පුළුවන් කියනවා. තමන්ගේ නොඑක් නොඑක් හේතු සමහර වෙලාවට සිහිය තමන්ට හරියටම කල්පනාවක් නැතුව හදිස්සියට ශික්ෂාපදයක් කැඩෙන්න ඉඩ තියෙනවා කියලා කියනවා. නම් හිතන්න පැහැදිලි කියන එකයි. තව අවශ්‍ය නම් අපිට කියන්න. පැහැදිලි පැහැදිලි ස්වාමීන් වහන්සේ මට තව එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් මේ දැන් සමහර දේශකයන් වහන්සේලා අපිට අහලා තියෙනවා මේ ඒ කියන්නේ වියංගෙන් මේ ඒ කියන්නේ සෝවාන් ඵලය වගේ එකක් අපිට වියංගෙන් තේරෙනවා නම් ඒක මේ ලබාගෙන ඉන්නවා වගේ අදහසක් දෙනවා නම් ඒක ඒක සුදුසුද ඒක කැප එකක්ද ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ පාරාජිකාව සඳහන් කරපු නිසා මට ඒක අහන්න හිතුණා ස්වාමීන් වහන්සේ අපිට කියනවා ව්‍යංගයෙන් Tamanගේ උත්තරී මනුෂ්‍ය ධර්ම තියෙනවා කියලා Taman තුල නැති උත්තරී මනුෂ්‍ය ධර්මයක් ව්‍යංගයෙන් කියනවා නම් අපිට ඒ භික්ෂුන් වහන්සේට තුල්ලච්ඡය ආපත්‍යක් කරන ඒ ශික්ෂාපදයක් කැඩෙනවා පරාජිකා වෙන්නේ නැහැ ව්‍යංගයෙන් කියපු නිසා හැබැයි ඒ ශික්ෂාපදයක් කැඩෙනවා ඒකත් කැප නැහැ අකපයි ගරු ස්වාමීන් වහන්සේ මටත් ප්‍රශ්නයක් තියෙනවා ගිය සැරේ කරපු පාඩමෙන් මේ දැන් වත්ත පටිවත්ත පූරෙන් තස්ස කියන ගර්භ පාණාතිපාත ආදී වැලකින අයකු විසින් ඒ වැලකීම සඳහා පුරණ පිළිවෙත් සම්බන්ධයෙන් දෙක අදහස් වෙන්නේ නැත්නම් කුමන ආකාරයේ හෝ වත් පිළිවෙත් පිළිමක දෙයති වෙන චේතනාව ඒ සීලයට ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. වත්තපටිපත්ති වත්තපටිපත්තින් පූරෙන් තස්ස කියලා කිව්වහම ඒක වත්පිළිවෙතින් පිරීම කියලා කියන්නේ මේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක නෙමෙයි. ප්‍රාණඝාතයෙන් වැළකීම කියලා කියන එක වෙනම කාරණයක්. වත්පිළිවෙත් පුරනවා කියන තව කාරණයක්. මම හිතන්නේ අර චේතනා සීල ආදී සීලේ පැහැදිලි කරපු තැන වෙන්න ඕනේ ඒක සඳහන් කරේ මට මතක විදිහට ওই කාරණේ. එතකොට ප්‍රාණඝාත ආදීන් වැළකෙන පුද්ගලයාගේ සීලය කියලා කියන එක තමයි දැන් අද අපි චාරිත්‍ර සීල වාරිත්‍ර සීලය යටතේදී වාරිත්‍ර සීලයට දෙන්නේ. වත්තපටිපත්ති පූර්වෙන් රස කියන එක චාරිත්‍ර සීලයටයි තිබෙන කොටස. ඒ නිසා වත් පිළිවෙත් පුරනවා කියලා කියන්නේ අපි දැන් භික්ෂුන් වහන්සේ නමක් ගත්තාම භික්ෂුන් වහන්සේ නමකට තියෙන මේ චුල්ලවගපාලි සඳහන් වෙන සුදුස්වත් නැත්නම් මහවගපාලි සඳහන් වෙන අනෙකුත් නොයෙක් නොයෙක් කුඩා කුඩා අනු කුඩා වත් තියෙනවා. ඒ වගේම ඊට අමතරව සමහර වෙලාවට සෙසු නොඑක් නොඑක් තැන්වලත් වත් පිළිවෙත් පිළිබඳව සඳහන් කරනවා. ඒ වත් පිළිවෙත් සම්පාදනය කිරීම තමයි වත් ප්‍රතිපත්තින් කියන පස්සේ කියලා කියන්නේ. පාණාත්පාත ආදී විරමණ තස්ස කියලා කියන්නේ අපි භාගතුන් වහන්සේ පනවපු ශික්ෂාපද වශයෙන් ප්‍රාණඝාත ආදීන් වැළපෙනවා කියන කාරණේ. ඒ කාරණා දෙකක් තමයි මෙතන කියන්නේ. හැබැයි දෙකම සීලයටයි අපි අද කතා කරපු සීලයේ දෙවැදරම් කොටස් වශයෙන් ගත්තොත් අර වත් පිළිවෙත් පුරනවා කියන චාරිත්‍ර සීලය ප්‍රාණඝාත ආදීන් වැළපෙනවා කියන එක වාරිත්‍ර සීල කියන කොටස. ස්වාමීන් වහන්සේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා විරති විරති වලින් තොරව ප්‍රාණඝාතයෙන් වැළකෙන්න සීලයක් ආරක්ෂා කරන්න පුළුවන් ද විරති චෛතසික නොයෙදෙන එහෙම බෑන් නේද අපි අනිවාර්යෙන් විරති චෛතසිකයක් යෙදෙන්න ඕන එහෙමයි ඔව් අපිට අත්‍තරම මේ අපේ මෙතන මගෙත් එක්ක ඉන්න මහත්මයාත් යම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා මේ ආදි සමාජාචාරික සීලයත් ආදි බ්‍රහ්මචාරික සීලයත් කියන දෙක ටිකක් විස්තර වැඩිපුර තිබුණු නිසා ඒක පැහැදිලි වුණේ නැහැ කියලා. ඒක මම හිතන්නේ ඒකට එක කාරණයක් තමයි ආදි බ්‍රහ්මචාරික සීලය ආදි සමාජාචාරික සීලය කියන එක මෙතන ආකාර කීපයකට විස්තර කරනවා. ඒතර මුලින්ම ආභි සමාචාරික සීලය ආදි බ්‍රහ්මචාරික සීලය කියන එක වචනාර්ථ වශයෙන් අපිට පැහැදිලි කරනවා මෙන්න මේකයි ආවිසමාචාරික සීලය මේකයි ආදි බ්‍රහ්මචාරික සීලය කියලා. ඒ වචනාර්ථ වශයෙන් පැහැදිලි කරන තැනදී අපිට කියනවා ආවිසමාචාරික සීලය කියන ආදි බ්‍රහ්මචාරික සීලය කියන එකට අයිති වෙන්නේ ආජීවශ්‍රමක සීලය. ආවිසමාචාරික සීලය කියන එකට අයිති වෙන්නේ ආජීවශ්‍රමක සීලය හැරෙන්න සෙසු සීලයේ කොටස් ටික කියලා. ඒක එක වර්ග කිරීමක්. දැන් අර්ථකථාචාර්යයන් වහන්සේලාගේ අර්ථ පැහැදිලි කිරීමේ ප්‍රධානම ලක්ෂණයක් තමයි භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව විස්තර විවරණය කිරීමේ ප්‍රධාන ලක්ෂණය තමයි එකක් තමයි වචනාර්ථ වශයෙන් මෙයා පැහැදිලි කරනවා. ඒ වගේම ඊළඟට වචනාර්ථ වලින් බැහැර වෙලා මේක පිළිබඳව සන්දර්භයේ වශයෙන් අර්ථ පැහැදිලි කිරීම කරනවා. ඒතර මේ නොඑක් නොඑක් විදිහට අර්ථ පැහැදිලි කිරීම අර්ථ කථාචාර්යන් වහන්සේලා කියන මේ ටික එන පිළිවෙලක් තියෙනවා අතරම අපි අර්ථ කතාවක් බොහෝම සීරුවෙන් බලාගෙන යනකොට මේ කාරණා අපිට සමහර ඒවා අපිට මේ වාගේ වැඩසටහනකදී 100ක් පැහැදිලි කරන්න කාල වේලාව මදි ඇත්තටම නමුත් සමහර තැනකදී අපිට දක්නට ලැබෙනවා. දැන් අපි මෙතන ගත්තොත් ආදි සමාජාචාරික ආදි බ්‍රහ්මචාරික කියන තැනට ආවහම ඉස්සලම් වචනාර්ථ වශයෙන් අරගෙන අපිට ආදි සමාජාචාරික ආදි බ්‍රහ්මචාරික කියන එක පැහැදිලි කරලා ඒ වචනාර්ථයෙන් ගැලපෙන අර්ථය අපිට දක්වනවා. ආදි බ්‍රහ්මචාරික කියලා කියන්නේ මාර්ග බ්‍රහ්මචර්යාවට මුලින්ම තියෙන සීලය කියලා. මාර්ග බ්‍රහ්මචර්යාවට මුලින්ම සම්පාදනය වෙන සීලය තමයි ආජීව අෂ්ටමක සීලය. ඒ නිසා ඔන්න පළවෙනි අර්ථ විග්‍රහයේදී කියවා ආජීවස්තමික සීලය ආදි බ්‍රහ්මචාරීක සීලයයි ආදි සමාජාචාරික සීලය කියලා කියන්නේ අනිත් කොටස් ටිකයි කියලා. ඒක පළවෙනි විග්‍රහය. ඊළඟට එතනින් මෙහාට ඇවිල්ලා ආදි සමාජාචාරික ආදි බ්‍රහ්මචාරීක සීලය පිළිබඳව තියෙන අනෙකුත් විග්‍රහයන් ටිකක් අපිට ඉදිරිපත් කරනවා. ඒ අනිත් විග්‍රහයක් තමයි දෙවෙනි විග්‍රහයක් තමයි අපිට එන්නේ ආදි බ්‍රහ්මචාරීක ආදි සමාජාචාරික ආදි බ්‍රහ්මචාරීක කියන එකට කියනවා අපිට ආභිසමාචාරික සීලය කියලා කියන්නේ කුද්ධානුසුද්ධක ශික්ෂාපද කියලා කියනවා. කුඩා අනුකුඩා ශික්ෂාපද. ඊට පස්සේ ආදි බ්‍රහ්මචාරික සීලය කියලා කියන්නේ එන් පරිබාහිර ඊට වඩා ලොකු ශික්ෂාපද කියලා. එතකොට ඒක අර විග්‍රහයට වෙන විග්‍රහයක්. දැන් එතකොට කාට හරි හිතෙන්න පුළුවන් එහෙනම් පළවෙනි විග්‍රහය වැරදිද මේ විග්‍රහය හරිද කියලා නෑ එහෙම නෑ එහෙම එකක් නෑ. හරි. මේක දෙවිධයකට විස්තර කරනවා. මොකද පළවෙනියට කරේ මේක වචනාර්ථය අරගෙන විග්‍රහ කරා. ආදි සමාචාරික කියන වචනේ, ආදි බ්‍රහ්මචාරියක් කියන වචනේ. ඒ අනුව ආදි බ්‍රහ්මචාරියක් කියන්නේ මාර්ග බ්‍රහ්මචර්යාවට මුලින්ම තියෙන සීලය කියලා. ඒතර මාර්ග බ්‍රහ්මචර්යාවට මුලින්ම ආරක්ෂා වෙන සීලය මොකද්ද? ආදි වස්තමක සීලය. ඒ නිසා ඒ අනුව ගත්තා ආදි බ්‍රහ්මචාරික සීලය කියන ආදි වස්තමක සීලයට සෙසු සියල්ලම ආදි සමාචාරික සීලය කියලා. ඊට පස්සේ වචනාර්ථ විග්‍රහයෙන් මෙහාට ඇවිල්ලා ආභිසමාචාරික ආදි බ්‍රහ්මචාරික කියන එකට ගැළපෙන තව අර්ථ විග්‍රහයක් අපිට ඉදිරිපත් කරනවා ආභිසමාචාරිකයි කියලා කියන්නේ කුද්ධානුකුද්ධක ශික්ෂාපද ආදි බ්‍රහ්මචාරිකයි කියලා කියන්නේ ඊට වඩා සෙසු කියන්නේ ලොකු ශික්ෂාපද වලට කියන්නේ කියලා. ඒ වගේම ඒ විදිහට එක විග්‍රහයක් දක්වලා ඊළඟට තුන්වෙනි විග්‍රහයකුත් අපිට දක්වනවා උබතෝ විභංග පරියාපන්නං ආදි බ්‍රහ්මචරියකම් කියලා කියනවා කන්දකවත්ත පරියාපන්නං ආදි සමාචාරය. ඒක තුන්වෙනි විග්‍රහයක්. මේතර අර්ථ විග්‍රහයන් තුනක් මේ දක්වන්නේ. හරි. අර්ථ විග්‍රහයන් තුනක්. එතකොට මේ අර්ථ විග්‍රහයන් තුනක් දැක්කොම සමහර කෙනෙකුට හිතෙනවා එහෙනම් මෙතන එක අර්ථ විග්‍රහයක් මොකක් හරි එකක් වැරදෙන්න ඕනේද කියලා නෑ. එහෙම නැහැ. හරි. එකක් විග්‍රහ කරන්න පුළුවන් නොයෙක් නොයෙක් ආකාර තුන. ඒක තමයි ධර්මය විශ්ලේෂණය කිරීම නැත්නම් ධර්මයේ විග්‍රහ කිරීමේ කෙනෙක්ගේ තියෙන හැකියාව කියන එක. එක දෙයක් නොඑක් නොඑක් විදිහට බෙද බෙදා දේශනා කිරීමේ හැකියාව කියලා කියන එක ධර්මයේ විග්‍රහ කිරීමේ සමර්ථ භාවයක්. ඒකට බුදුරජාණන් වහන්සේ සමහර සූත්‍ර දේශනාවල එන සමහර ධර්ම කර්ම තියෙනවා. එක සූත්‍ර දේශනාවක එක ක්‍රමයකට විස්තර කරලා ඒකම තවත් සූත්‍ර දේශනාවක තවත් ක්‍රමයකට විස්තර කරනවා. ඉතින් දෙආකාරයකට කරන විස්තර කිරීම තුළ තියෙන්නේ එහෙනම් පළවෙනි විස්තරේ වැරදි නෙවෙයි. ඒක විස්තර කරන්න පුළුවන් තවත් පర్యాయ ක්‍රමයක් මේ කියන්නේ. එතකොට ඔන්න තුන්වෙනි ක්‍රමයකට අපි කියනවා උබේ විභංගයේ තියෙනවා ආදි සමාචාරික සීල, මහවග පාවිච්චිල්ල වගේ පාළියේ තියෙනවා ආදි බ්‍රහ්මචාරික සීලය කියලා. ඒ විදිහට වර්ග කරනවා. එතකොට අ ඒතර ඒ ඔය කියන අර්ථ විග්‍රහයන් තුන තමයි ආදි සමාජාරික ආදි භ්‍රමචාරී කියන එකට එන්නේ. ඒතකොට ඔය අර්ථ විග්‍රහ තුන අපි වෙන වෙනම තෝරලා බෙරලා ගත්තා හරිද? පැහැදිලි. පැහැදිලි නේද? අවසරයි සයින්න්ස. ඔව්. ලෝකෝත්තර සීලය පැහැදිලි කරපු තැන ස්වාමීන් වහන්සේ ප්‍රත්‍යක්ෂා ඥාණයට භූමි වේ කියලා සඳහන් කරපු තැන සයින්ද ප්‍රත්‍යක්ෂා ඥාණය කියන්නේ මොකද්ද? ඔව් ඇත්තටම ප්‍රත්‍යවේක්ෂා ඥාන පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා ඥාන 19ක් පිළිබඳව සඳහන් කරනවා. ඒ කියන්නේ දැන් සෝතාපන්න ආදී මාර්ග ඵලයකටපත් වෙච්ච පුද්ගලයාට තමන්ගේ ඒ මාර්ගඵල සිත පිළිබඳව මාර්ගඵල භාවය පිළිබඳව තමන්ටම ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් කරුණු 19ක් තියෙනවා. 19 ප්‍රත්‍යවේක්ෂා ඥානයක් කියලා කියනවා. ඒතර එතනදී තමන්ගේ මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. තමන්ගේ ඵලය ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. තමන්ගේ ප්‍රහීන වෙච්ච කෙලෙස් මොනවද කියලා ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. තමන්ට ඉතිරි වෙලා තියෙන කෙලෙස් මොනවද කියලා ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමන්ගේ ඒ මාර්ගඵල භාවය පිළිබඳව කරන්න පුළුවන් ප්‍රත්‍යවේක්ෂාවක් තියෙනවා. මේ ප්‍රත්‍යවේක්ෂාව කරන්න පුළුවන් වෙන්නේ මාර්ගඵලයට පත්වෙච්ච කෙනාට විතරයි. ඒතර දැන් මාර්ගසිතේ ඉඳලා ප්‍රත්‍යවේක්ෂා කරන්න බෑ. ඵලසිතටපත් වෙලා ඉන්නවනේ ප්‍රත්‍යක්ෂා කරන්න. මාර්ගසිත ඵලසිත කියලා කියන්නේ ඒක චිත්තක්ෂණයෙන් වෙනස තියෙන්නේ. ඒ නිසා මාර්ගසිතේ ඉන්න කෙනෙක් නෙවෙයි ප්‍රත්‍යක්ෂා කරන ඵල භූමියටපත් වෙච්ච කෙනෙක්. ඒ නිසා ඒකයි අපි කියේ පච්චවෙක්කන භූමි කියන මේ අපිට සඳහන් කරන්නේ මේ ලෝකෝත්තර සීලේ ගත්තාම දැන් භවනිස්සරණා වහං හොති කියලා කියන එක අපිට අපි සඳහන් කරා ඒක මාර්ගසිතේ පිළිබඳව සඳහන් කරන්නේ පච්චවෙක්කන ඥානස භූමි කියන එක ඵලසිත පිළිබඳවයි සඳහන් කරන්නේ කියලා. එතකොට ඒ සඳහන් කරන්න මේ සඳහන් කරපු ප්‍රත්‍යවේක්ෂා ඥාන පිළිබඳව 19 ප්‍රත්‍යවේක්ෂා ඥාන. මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙන්නේ අපිටම ඵලසිතකට පත්වෙච්චි ආරයන් වහන්සේ නමකට. එහෙමයි සයින්ස්. ඔව් අපිට ඒ අහන ප්‍රශ්නේදී අහනවා මේ ආදි බ්‍රහ්මචරයේක ආදි සමාචාරික සීලය පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ පාඨය දක්වලා සෝවත භික්කවේ භික්ඛු ආදි සමාචාරිකම් ධම්මං අපරිපූර්ණත්වා ආදි බ්‍රහ්මචර්යකම් පරිපූර්ණ සතිති නේතං තහනම් විජ්ජති කියලා කියනවා. ඒතර මෙතනදි සඳහන් කරන්නේ අර උබතෝ විභංග පරියාපන්නං ආදි බ්‍රහ්මචරීකං කන්දකවත්ත පරියාපන්නං ආදි සමාචාරිකං කියපු කරුණු දෙක ගැන. ඒතර එතනදී උබතෝ විභංග පරියාපන්නං ආදි බ්‍රහ්මචරීකං කන්දකවත්ත පරියාපන්නං ආදි සමාචාරිකං කියපු තැනදී අපිට කීවා මේ භික්ඛු භික්ඛුණී කියන විභංග දෙකේ භික්ඛු විභංග භික්ඛුණී විභංග කියන දෙකේ සඳහන් වෙන්නේ කියන්නේ චුල්ලෝ පරාජික පාළි පාචිත්‍ය පාළි කියන කොටස් දෙකේ සඳහන් වෙන්නේ අතරම යම් ශික්ෂාපදයක්ද ඒ ටික අපිට කිව්වා ආදි බ්‍රහ්මචරීක සීලය කියලා. ඒක ආදි බ්‍රහ්මචරීක කියනවා. කන්දකවත්ත කියලා කියන්නේ එතකොට චුල්ලවග්ගපාලි මහවග්ගපාලි වලින් කුඩා අනු කුඩා ශික්ෂාපද ටික. ඒ කුඩා අනු කුඩා ශික්ෂාපද කන්දකවත්ත චුල්ලවග්ගපාලි මහවග්ගපාලි වල තියෙන ආදි සමාචාරික සීලය කියලා. ඒත් භාග්‍යතුන් වහන්සේ දේශනා පාඨය අපිට දක්වන්නේ මෙතන අපිට වාක්‍යයක් තුනක් තස්ස සම්පත්තියා ආදි බ්‍රහ්මචරීකම් සම්පජ්ජති. තස සම්පත්තියා ඒ සම්පත්තිය ඇති කර ගැනීමෙන්. ඒතර මොන සම්පත්තිය ඇති කර ගැනීමෙන්ද? ඒ සම්පත්තිය තමයි ආවි සමාචාරික සීලය කියන සම්පත්තිය. ඒතර ආවි සමාචාරික සීලය කියන සම්පත්තිය ඇති කර ගැනීමෙන් තමයි ආදි බ්‍රහ්මචාරික සීලය කියන එක සම්පාදනය වෙන්නේ කියනවා. ඒතර ආවි සමාචාරික සීලය සම්පාදනය කර ගන්නවා කියලා කියන්නේ මහවගපාලි චොල්ලවගපාලි වෙලවෙන මේ කුඩා අනු කුඩා වත්පිළිවෙත් ආදී ශික්ෂාපද ටික සම්පාදනය කරනවා කියන එකයි. ඒ කුඩා අනු කුඩා වත්පිළිවෙත් ආදී ශික්ෂාපද සම්පාදනය කර ගැනීමෙන් තමයි කියනවා පරාජිකා සංඝාදිශේෂ ආදී මහා ශික්ෂාපද සම්පාදනය කරන්න මේ මහා ශික්ෂාපද ආරක්ෂා කරන්න අවශ්‍ය පදනම සකස් වෙන්නේ. ඒතර මේ ටික රකින්න නැතුව අර ටික රකින්න බෑ කියන එකයි ඒ කියන්නේ. එතකොට කුඩා කුඩා මේ වත් පිළිවෙත්වලට අදාළ ශික්ෂාපද ටික සම්පාදනය වෙන්නේ නැතුව ලොකු පරාජිකා සංඝාදිශේෂ ආදී ශික්ෂාපද රකින්න අපහසුයි කියන එකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. එහෙමනම් අපිට දේශනාව අද අවසන් කරගන්න හැකියාව තියෙනව නේද? එහෙමනම් මම හිතන්නේ ප්‍රශ්න කීප දෙනෙක්ම ප්‍රශ්න ඇහුවා. ඒ ප්‍රශ්න වලට මම හිතන්නේ අපි ලබා දුන්න පිළිතුරු ප්‍රාමාණිකයි කියලා මම හිතනවා. යම් කෙනෙකුට තවත් මේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ සමූහයේ අපි දින දෙකක් විතර මම හිතන්නේ විවෘතව තියෙනවා. ඕනෙම කෙනෙකුට මේ සමූහයට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන් ඉදිරිපත් කළා ඒ පිළිබඳව අහන්න පුළුවන් ඒ නිසා එහෙනම් අද දවසට අපි අමතපදං වැඩසටහන විශේෂ මාර්ගයෙන් මුලපටන් විස්තර විවරණය කරන මේ ධර්ම කතිකාවත අද දවසටත් අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම අද දවසෙත් වැඩසටහන සහ සම්බන්ධ වෙච්ච හැම සියලු දෙනාටමත් මේ වැඩසටහන සංවිධානය කරන අපේ පින්වත් හැම සියලු දෙනාටමත් මේ වැඩසටහන පිළිබඳව තව තවත් ජනතාව දැනුවත් කරලා මේ ධර්ම සංවේදනය නිරන්තරයෙන් සිදු කරන ඒ හැම සියලු දෙනාටමත් අපි ඊටමත් මෛත්‍රී සිතින් යුතුව පුණ්‍යානුමෝදනා සිදු කරනවා සියලු දෙනාගේ සියලු යහපත් සාර්ථකනා සමෘද්ධිමත් භාවයටපත් වේවා නිවන් මඟ හෙළිපෙළි කර ගැනීමට අපේ මේ ධර්ම සංවේදනය ඒ අයටත් පුණ්‍ය ශක්තියක් වඩපත් වේවා තව තවත් මේ ගුණ ධර්ම සම්පාදනය කරගෙන බලාපොරොත්තු වන ආකාරයකින් උතුම් සත්පුරු ශාස්ත්‍රයෙන් අසුරු කරගෙන උතුම් මඟඵල නිවනින් සැනසෙත්වා කියලා අපි පුණ්‍ය ආනුමෝදනා කරනවා හැම සිළු දිනාටම තෙරුවන් සරණයි